ඒතර භාවනාව කියන වචනේ තේරුම මොකක්ද? මොකද්ද භාවනාව කියන්නේ? භාවිත මනස. එච්චර කල් භාවනා කළා භාවනාව කියන වචනේ තේරුම දන්නේ නැහැ. භාවනාව කියන වචනේ තේරුම දන්නේ නැතුව තමයි අම්මන්ඩිලා ටික. එච්චර කල් භාවනා කරලා තියෙන්නේ. අත්තිලා. අධ්‍යාපන ක්‍රමයේ තියෙන වැරද්දන්නේ ඒක. කියන්නේ අපි කිසිම දෙයක් දන්නේ නැතුව අට අරගෙන බලන් ඉන්න දැන් පැය ගණන් ටීවී එකේ බලනවා. භාවනා පන්තිච්චාන භාවනා කියන්නේ මොකක්ද කියලා දන්නේ. ඒක මේ ආසියාතික අධ්‍යාපනයේ පල්ලෙහාට වැටෙන්නත් බටහිර අධ්‍යාපනයේ ඉහළට එන්නත් හේතු වෙනවා. ඒ කියන්නේ අපි මේ කරන දේ පිළිබඳව ඩෙෆිනිෂන් එක අපි දන්නවා. ඒ විද්‍යාව කියන්නේ මොකක්ද කියලා අහුවත් අපි දන්නවා. රසායන විද්‍යාව කියන්නේ මොකක්ද කියලා අහුවත් දන්නවා. වෛද්‍ය විද්‍යාවට ඉගෙන ඉගෙන ගන්න යනකොට ඒක මොකක්ද කියලා අහුවත් දන්නවා. සංගීතය කියන්නේ මොකක්ද කියලා අහුවත් කියන්න දන්නවා. ආර්ථික විද්‍යාව කියන්නේ මොකද්ද කියලා හෙවොත් කියන්න ගන්න. එතකොට බෞද්ධ භාවනා භාවනා කරනවා කියන එක දන්නේ. ස්වාමීන් වහන්සේ වැඩිම කියන එක නේද? ඔව් භාවනා කියන්නේ වඩන. සිත කරම භාවනාමය වශයෙන් කියලා තියෙනවා. ඕක මේ සබ්බාසව සූත්‍රයේ තියෙනවා. වැඩිම. භාවනාව කියන්නේ බඩින්. ආශ්‍රව ආශ්‍රව ප්‍රහාණය කරන ක්‍රම අටක් තියෙනවා. හරි එතකොට වැඩිම කියන්නේ භාවනාව නම් මොකද්ද වඩන්නේ? බොජ්ජංග ධර්ම. අන්න හරියට උත්තරේ. සප්ත බොජ්ජංග. සප්ත බොජ්ජංග වැඩිම තමයි බෞද්ධ භාවනාව කියලා අපි කියන්නේ. ඔන්න ඕක අපි දන්නේ නැති හින්දා තමයි ඔය මයින්ඩ්ෆුල්නස් ඔය අනම්මනම් ඔය එක එක ප්‍රෝග්‍රෑම් දැන් යුරෝපේ මේ දැන් යුරෝපේ කරන්නේ මෙඩිටේෂන් භාවනාවට නෙමෙයි තේරෙනවද දැන් කවුද අර මේ අසංක අසන්තනේ ඉන්නවද ડોක්ටර් ඉන්නවද ඒ සන්ස් දැන් මම මොකද්ද වඩන්නේ කිව්වේ සප්ත ගොජ්ජක් සන්ස් සප්තබොජ්ජංග සප්තබොජ්ජංග දොරන්නේ නෑ නෑ උපේක්ෂා අද උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්නේ අවිසා ඔව් ඒතරයි මම එහෙම කිව්වේ මෙඩිටේෂන් කරන්න කියන්නේ මෙඩිටේෂන් මෙඩිටේෂන් කරාට ඒ කියන්නේ මනස එක එක එකඟ කරගත්තර එකඟ කරගත්තට මේ භාවනාව වැඩෙන්නේ ඔන්න ඉතින් සති සම්බොජ්ජංගය ඔන්න යන්තම් වැඩි. ඒක යන්තම් තමයි වැඩි. භාගය. ඒතර බොජ්ජංග කියන්නේ මොකක්ද? බොජ්ජංග. බෝධියංග. නිවනට නිවන නිවන සංඥා. ඒක තමයි මම අහන්නේ බොජ්ජංග. බොජ්ජංග කියන්නේ බෝධියංග. ඒතර බෝධියංග කියන්නේ මොකක්ද? අවබෝධ ප්‍රඥාව. නිවනට. නිවන අවබෝධ අවබෝධයට. අවබෝධයට අදාළ කරන ආම්පන්න ටික ආම්පන්න ටික ටූල් ටික ආයුධ ටික සප්ත බොජ්ජං එතකොට ඕකේ චක්‍රේ විදිහට එන්නේ ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය සංවරය වඩනකොට සතර සතිපට්ඨානය වැඩෙනවා සතර සතිපට්ඨානය වඩනකොට සප්ත බොජ්ජංග වැඩෙනවා සප්ත බොජ්ජංග වැඩුවට පස්සේ මොකද වෙන්නේ ඒකක් බට්ටියක් කලින් දාගන්න ඒක අවබෝධ විද්‍යා විමුක්තිය පහළ බොජ්ජංග ධර්ම වැඩුවට පස්සේ අපි කරන්නේ මොකද රැයට නිදා ගන්න එක තමයි බොජ්ජංග වල දැන් බුදුහාමුදුරගෙන් නිවන අවබෝධ වෙනවා ඔන්න ඕක තමයි භාවනාව කියලා කියන්නේ ඒ නිසා අපි දැනගන්න ඕන ලෝකේ අද මේ වෙන විට භාවනා මධ්‍යස්ථානවල ඉන්දියාවේ ලංකාවේ යුරෝපයේ ඇමරිකාවෙම ඔස්ට්‍රේලියාවේ හැම රටකම මොනවද කරන්නේ දැන් mindfulness meditation meditation තේරෙන්නේ තව කෙනෙක් ගැන කෙනෙක් යමක් කිව්ව ගමන් ඒක තේරෙන එයා කරන්නේ සත්ත්ව බුද්ධංග වැඩි වෙනද නැත්නම් meditation දෙක අපිට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් meditation කියන්නේ වෙන එකක් මෙඩිටේෂන් එකට වෙනම අර්ථ නිරූපණයක් තියෙනවා. භාවනාව කියන්නේ අපේ ඒකයි දැන් භාවනාවට සිංහ වචනයක් නැහැ. මේ ඉංග්‍රීසි වචනයක් නැහැ. ඒක අපේ ඉංග්‍රීසියෙන් කියන්නේ භාවනාව කියලා තමයි. ඒක අර ලියනකොට පස්සේ අර උඩින් අර මේකක් දාලානේ ලියන්නේ අර පාලි වචන ලියනකොටනේ. ඒක අර තේරෙනවා. අර ජර්මන් වගේනේ මොකක්ද මේ එකක් දාලා ලියන්නේ අර. ලයිට් එකක් දාලා ලියනවා. භාවනාව කියනකොට ඒක එහෙම තමයි. භාවනාවට ඉංග්‍රීසි කියන්නේ භාවනාව තමයි. මෙඩිටේෂන් කියන්නේ වෙන එක. mindfulness. ඕ දැන් mindfulness සමහර ඉතින් අක්ක නිරූපණ දෙනවා මේ මේ භාවනාවට අදාළව නමුත් mindfulness කියන වචනේ ගැලපෙන්නේ නැහැ ඒක. සියසා නුවණ කියන ඉතින් ඒක අර්ථය දුන්නොත් හරියනවා. ඒක දුන්නට හරියන්නේ නැහැ. එතකොට අපි සතර සතිපට්ඨානෙ වඩනකොට සති සම්බොජ්ජංගේ තමයි වැටෙන්නේ. ඒක තමයි පළවෙනි. ඒක අපි වඩන්නේ මොකක් විදියටද? සතිය වඩන්නේ මොකක් විදියටද? දැන් මතක නැහැ. දැන් කියාගන්න. එකම දේ වෙන විදියකට ආවම කියාගන්න බෑ. සති සති සම්මෝජංක විදියට. සති සම්මෝජංක විදියට. අවබෝධය වශයෙන් වඩන්න. අවබෝධයට උපකාරයක් වශයෙන් වඩන්න. සීය. දැන් යුරෝපේ මයින්ඩ්ෆුල්නස් උගන්වන්නේ මේ නිවන් අවබෝධ වෙන්නේ. නෑ නෑ ඒගොල්ලෝ සිහිය උගන්වන්නේ මොකටද අර ළමයා අර ඉස්කෝලේ අර දඟලනවනේ කෑ ගහනවනේ ටීචර් ගහන්න යනවනේ ටීචර් මොකක් කරේ කියලා ළමයි අර ටීචර් ගහනවා වක්ක කරා ළමයට වෙඩි තියන්නේ මේ ටීචර් වෙඩි තියන්නේ අන්න ඒකට තමයි ඒගොල්ලෝ උගන්වන්නේ අයින්කොල ඒරණේ ඒ මෙඩිටේෂන් සහ භාවනා අතර තියෙන වෙනසන්නේ එහෙම නැත්නම් අර හිත අර ගොඩාක්ම අර ડિප්‍රෙෂන් නේද? ඇන්සයිටි ડિප්‍රෙෂන් තාප්පේ. එතකොට දැන් ඇන්සයිටි ડિප්‍රෙෂන් කියලා කුවාට ඔක කවුරුවත් දන්නේ නැහැ ඔක වෙන විදිය. ඒක මම බුදුදහමට අනුව බුද්ධිස් සයන්ස් වලින් ඒක හොයාගත්තා මේ කියන්නේ. ඇන්සයිටි ડિප්‍රෙෂන් වෙන හේතුව ත්‍රිපිටකේ තියෙනවා. ඒකට හරියටම ට්‍රීට් කරොත් එහෙම ඇන්සයිටි ડિප්‍රෙෂන් කියන එක නැති වෙලම ඇති කරන්න පුළුවන් බුදුදහම. ඒක මේ පොඩි දෙයක් තියෙනවා. තහ මේ වයසට යනකොට මන ඩිමෙන්ෂියා. සුද්දන්ට තියෙන ලොකුම ප්‍රශ්නේනේ ඩිමෙන්ෂියා. ලංකාවේ ආසියාතිකයන්ට ඩිමෙන්ෂියා අඩුයි. එතකොට ඇයි ડિප්‍රෙස් වෙන්නේ? කියන්නේ නියුරෝට්‍රාන්ස්මීටර් බ්‍රේන් එකේ අඩු වෙන්නේ ඇයි? අඩු වෙන්නේ ඇයි කියන හේතුව ත්‍රිපිටකේ තියෙනවා. කවුරුත් දන්නේ. ඒක ඉතින් දැම්ම කියන්න අවශ්‍ය නැහැ. ඒක සෑහෙන විලාදික ඩොලර් මිලියන් ගාණක් වේටන් ටැග් ගන්න ඕන බජට් එකේ. සමාවෙන්ද ස්වාමීන් වහන්සේ මේ දැන් ස්වාමීන් වහන්සේට පටාචාරා වගේ බුදු බුදුහාමුදුර ළඟට එනකොට ඒ වගේ ડિප්‍රෙෂන් වගේ තියෙන්න ඇති නේ ස්වාමීන් සිහිය එලවා ගන්න කියන්නේ. ඒක ડિප්‍රෙෂන්ම කියන්න බෑ පටාචාරා ડિප්‍රෙෂන් තුනක්. ඒක යාගේ කියන්නේ දැන් හදිසියේ හිතන්නකෝ අපි පාරේ මිනිස්සෙක් ඉන්නවා ගහක් ගහකට يعني ගහක් වැටෙන ඒ මිනිස්සයා යටවෙලා ඉන්නවා කියන්නකො. එතන අපි එන කලබල වෙන අර ගහ කපලා අර මිනිස්සයා බේර ගන්නවා try කරනවානේ. නේද? කො ප්‍රශ්නයක් අපිට ඇයි නෑ. ඉන්නවා. අර අර ඉන්නවා කොහෙ? අන්න අන්න එතකොට ආ අන්නේ කලබල වීම තමයි යාගේ තියෙන එක ડિප්‍රෙෂන් කියන්නේ ඒක ඇයි ડિප්‍රෙෂන් යන්නේ ඒක ඒකද ડિප්‍රෙස් තත්ත්වයකට එනවා ඉතින් ඒක ගැනම හිතලා හිතලා කියන්නේ යාජ්ජු එයා දිව්වනේ ඒ ડિප්‍රෙස් ડિප්‍රෙස් වෙච්ච කෙනෙක් එහෙම දුවන්නේ නැහැ ළමයා වඩාගෙන දුවන්නේ නැහැ ડિප්‍රෙස් වුණා තීනේවත් විසික් කරලා දාලා මේ ආමරේ මුල්ලකට වෙලා ඉන්නනේ බලන්න නැත්නම් යා සිවිදී නසා ගන්නනේ බලන්න ඉතින් අපකාචාර ડિප්‍රෙෂන් වෙනවා කියන්නේ රිෆ්‍රෙෂ් වුණ කෙනෙක් කොහොම ළමයා උස්සගෙන දුවන්නේ. එයාට අර තීන්නේ අර ළමයාව කොහොම හරි හොඳ ෂුවර් කියන්නේ ළමයා මැරුන්නේ නැහැ කියන මේක තමයි යාගේ තියෙන්නේ. එයා ඒකේ විශ්වාස කරගෙන. ඒකයි දෙක. ඒ කිස්සා ගෝතම. ඒ කිස්සා ගෝතම. කටාචාරන්නේ. ආ මට මේ දෙක වැරදි මාරුණා නේද? කිස්සා ගෝතමගේ ඉතින් තාගෙන ගමන් දැන් මෙතනදී පටාචාර පටාචාරාව ගත්තොත් ඒකත් එහෙමම තමයි සම්ද ස්වාමියා නැතුව දරුවෝ නැතුව රාමේ මේ තේරම නැති වෙලා යාවෙනේ සියල්ලම නැති වෙලානේ ආවේ දරුවෝ ඉතින් බුදුහාමුදුර ගාවට ආවේ මොකද්ද මට කතා මොකද බුදුහාමුදුර කතාවට බුදුහාමුදුරන් ඉතින් ආවේ මොකද දුවගෙන ආවනේ කන්නේ එහෙම නේද ඒකක් දුවගෙන ආවා දරුවෝ තේරම ස්වාමියාත් නැති වෙලා දෙමව්පියන් නැතුව නෑ නෑ බුදුහාමුදුරුවෝ හොයාගත්ත හේතුව මොකද මොකද බුදුහාමුදුරු ගාවට කියන්නේ බුදුහාමුදුරු ගාවට ආවේ මොකද නෑ ඒ සෙනග අවුරුදු එන්න කිව්වද එයාට මට මතක නෑ එන්න කිව්වද එයා එයාට ඉබේ එයාට ඉබේ මෙතන එවුණ බණ අහගෙන සෙන සෙනග රැස්සලා බණ දෙන්නට එයා ආවා වැරගෙන ආ මේ අර අර නිකන් අර නිකන් මීටින් එකක් තියෙනවා ඒ කට්ටිය එතන තාම දුවගෙන නේද මොකද මේ මං සෝනනස් අඳුරුත් නෑ 100ක් නෑ කිසා ගෝතමීට කිසා ගෝතමීට කිව්වනේ ගිහලා නේ බුදුහාමුදුරු ගාවට ගිහලා යන්න කොහොමද කිව්වනේ බර්නම හොඳ කරයි කියලා නේ. දරුවා අරක අරක මේ නිකන් ආවනේ. පාර යන ගමන් ආදි. ඉතින් ඒක ඇවිල්ලා ડિප්‍රෙස් කියන එකට ඒකට ඒකට ඉතින් ડિප්‍රෙෂන් නෙමෙයි. ඒකත් ඒ වගේ දෙයක්. ඒක නිකන් මේ සිහි විකල් වීමක් කියන්නේ. සේරම නැති වුණාම එළ මේ වෙනවා. ඒ වගේ. රනින්ට වගේ නිකන් ඔක්කොම නිකන් ඉන්න බැරි. ඒ නැතුණාම ඒ එන එක. පිස්සු කියන්නේ. ඒක ડિප්‍රෙස් කියන්න ડિප්‍රෙස් ගන්න බෑ ඒ වගේ. ડિප්‍රෙස් කියන එක ડિප්‍රෙස් වුණා වුණා කෙනෙක් එහෙම ඉතින් මේ පාරේ දුවන්නේ නැහැ එහෙම දුවනවාද පාරේ? ડિප්‍රෙස් එක පාරේ දුවන්නේ නැහැ. ඒගොල්ලෝ කල්පනා කරගෙන පැත්තකටලා ඉන්න එක විතරයි. ඔව්. ඒව ડિප්‍රෙෂන් ડિප්‍රෙස් වෙනවා මෙහෙමයි. දුවල දුවල අර එක තැන හිටියාම ඒ ගැනම හිතේද එක තැනම නතර වෙලා හිටියොත් එහෙම වෙන්න පුළුවන්. එතකොට කියන්නේ අපි මොකක් හරි හේතුවක් නිසා එක තැනක අපි හිත හිත ඉන්නකොට ડિප්‍රෙෂන් කියන එක ඇන්සයිටි ආවේ ඇන්සයිටින් ડિප්‍රෙස් වෙන්නේ ඒතර ඕක ඕක ඕක වැඩ උතන්දි වැඩ කරනවා කියන්නේ දැන් අපි එතකොට ප්‍රශ්නේ තියෙන අපි දැන් ડિප්‍රෙස් නැතුව ඉන්නේ කොහොමද දැන් මේ ඉන්න විදිය සාමාන්‍යයෙන් අපි දැන් මේ ડિප්‍රෙෂන් නැතුව ඉන්නේ කොහොමද දැන් මේ හොඳට හිටපු කෙනා මොකක්ද ප්‍රශ්නයක් නිසා මේ කරන තමන් කැමති වෙච්ච ගෑල්ලම් මෙයා ගොඩක් මේක වෙන්නේ බ්‍රේක් අප් වගේ එකකින් මේ ගොඩක් ડિප්‍රෙෂන් යද අත්තා දැන් හොඳට හිටපු කෙනා කොහොමද ඩිප්‍රෙෂන් එහෙමෙන් බෑනේ. يعني යාගේ මෙතෙක් කියලා තිබ්බ අර නියුරෝ ට්‍රාන්ස්මිටර් එකපාරට නැතුණු කොහොමද? අඩුවනේ කොහොමද? අපි එක දෙයක් ඉඳී තින්නකොට එහෙම නියුරෝ ට්‍රාන්ස්මිටර් අඩු වෙන්න බෑනේ එහෙම නේද අපිට. ආ ඉගෙන ගන්නකොට ඩිප්‍රෙෂන් ඕනේ නැහැ. මොන හරි සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න. එතකොට ඇයි ඒක වෙන්නේ කියලා හෙව්වොත් ඒක බටේර විද්‍යාවට නූතන දැනුම් පද්ධතියේ කොහා ගන්නත් බෑ ඒක. එම්බෙනවා බෙහෙත් දුන්නාම මොකක්ද නියුරෝ ට්‍රාන්ස්මීටර් දුන්නාම හරියනවා ඒක තමයි දන්නේ නාලු උද්දීපන ඔව් ඒකෙන් ඒගොල්ලෝ හිතන මේකෙන් ඉඳලා තමයි මේක වෙන්නේ මේක වුණාම මේක එනේ ඉතින් යටත් වෙන්න බෑනේ බෙහෙත් දෙන ඩොක්ටරත් වෙන්න බෑනේ එයා ටිකක් වෙලා මොකක් හරි දැන් එයාත් මොකක් හරි විභාගයක් ලියන්න මොකක් හරි මේ මේක ඒ සබ්ජෙක්ට් එකක් ගැන හිතන්නේ ඒතර දුක දුක හිතුනහම යමකට දුක හිතුනහම එයි අපිට ડિપ્રેશન ඒ විවිධ අරමුණු ඔස්සේ හිත යන්නේ මොකක් හින්දාද? පදේ සිද්ධා කියන චක්‍රය කියලා චක්‍ර දෙකක් කියලා දීලා ඇති. ආ රිට්‍රීට් ප්‍රෝග්‍රෑම් වලදී ඒකන කියලා දෙන්න නෑ මේකෙත් මම මුලදී වගේ කියලා දෙන්න තියෙනවා. මතක නැහැ එක්කෙනෙකුට නේ. නිවන් දකින්න චක්‍ර කීයක් දීලාද කිය මේ මොකද්ද මම කියලා දුන්නේ. චක්‍රේ කොහොමද වැඩ ගන්නේ? මයික්‍රොෆෝන් ඔෆ් කරන් ඉන්න ඔක්කොම ටික. සීලය. සීලය. ඔව් සීලය. හරි ඊළඟට. ඒ සංවරය. සීලය ඉන්ද්‍රිය සංවරය. සිතේ සංසුන් බව. ඔව් සීලය නිසා හිත සංසුන් වෙනවා. ඊළඟට ප්‍රබෝධය. ප්‍රබෝධය. ප්‍රමෝද. ප්‍රබෝධ. ප්‍රබෝධය ප්‍රමෝදය ඊළඟට ඒක ප්‍රීති බාඩපත් ප්‍රීති සද්ද. ඔව්. ඊට පස්සද්දී සිතේ සෝය සිතේ සෝය. ඔව් පස්සද්දී සුඛය පස්සද්දී සමාධියනේ. සමාධිය එකක්ද? යථාභූත ඥාන. ඔව්. ඒකට ඒක ඇවිල්ලා යථාභූත ඥාන ඊළඟට. ඒකේ හරියි. තව එකක් කියලා දෙන්න. ඕක ඇවිල්ලා යන පිළිවෙල සීලයට කලින් මොකද්ද තියෙන්නේ? දැන් අපි දැම්මේ මොකද්ද උත්තර වලට? සීලය හරිය නැහැ. ඉන්ද්‍රිය සංවරය හරිය නැහැ. නරක හරිය නැහැ. මේක හරිය නැහැ. භාවනාව දැඩිව ගන්න. අරමුණ මෙනෙහි කරන්නේ නැහැ. කොහොම උත්තර දාපුවා ඉන්නවද? ඕක දන්නේ නැති හින්දා තමයි ඕක කියන්නේ ඕක නැති හින්දා තමයි ඔයාලට භාවනා හරියන්නේ නැත්තේ. ඒ කියන්නේ නිවන් දකින්න බැරි හේතුව ඒකයි. ඒ නැත්නම් සීලේ ප්‍රශ්නයක්වත් භාවනා අරමුණේ ප්‍රශ්නයක්වත් භාවනා අරමුණ මෙනෙහි කිරීමේ ප්‍රශ්නයක්වත් මොකක්වත් නැහැ. ඕනම කෙනාට පටස් ගාලා නිවන් දකින්න පුළුවන්. එකක් නැති හින්දා. සිටි. බාහිර බාහිර දාරු චීරියට එකතු වුණේ නැහැ. අන්නේ අන්නේ ඒ ධර්මතාවය බුදුහාමුදුර ඇති කරලා දුණා දැක්කොත් දැක්ක පමණයි. නේද? ඇහුනොත් ඇසුන පමණයි. දිත්තේ දිත්ත මන්තන් සුතේ සුත මන්තන් කියනකොට මොකද්ද තමන්තර පහළ වෙන්නේ? අන්නේ ධර්මතාවය. අන්නේ ධර්මතාවය ඔයගොල්ලන්ග පහළ වුණා නම් ඔයගොල්ලෝ ටක් ගාලා මෙහෙම පටස් ගන්නකොට සෝවන්න. පටස් ගන්නකොට තකදාලා. පටස් ගන්නකොට නගාම වෙන පටස් ගන්න බලන්න. අම්මන් ඩිලා ටික ඔය ගෙවල් වලින් ඕක ඕගලන්ට කවදාවත් ගන්නත් බෑ එහෙම නේද ඕගොල්ලෝ කරන්නෙත් නෑ කරන්නේ නැති තාක්කල් ඕගොල්ලෝ ඕතනම තමයි ඉන්නේ සදා කාලික ඕතන මෙරි මෙරි ඉපදෙන්නා වෙන්නේ අන්න ඒක බුදුහාමුදුරෝ බාරිදාරු තියෙන මතක් කරලා දුන්න ඩක් ගාලා මතක් වුණා විනාඩි 7 1 minute විනාඩිය රහත් වෙන්න පුළුවන් දැන් අපි හොයනකොට අපි ළඟ මොකක්ද නැත්තේ කියලා යා ප්‍රඥාව සංසාර ප්‍රඥාව ප්‍රඥාව තමයි ප්‍රඥාව ප්‍රඥාව සංසාර සංසාර භාවනා කරන නැති පුරුදු සාන පෙරෙන අම්මව ඉලපතෙන් ගහන්න ඕන ළඟ ළඟ මේ ගෙන්නලා ගහන්න ඕන මෙච්චර මෙච්චර මේ බුදුදහමේ මූලික මූලධර්ම ගන්නෑ මෙලෝදයක් එයා තාමවත් කියාගන්න බෑනේ කෙනෙකුට. සීලයට කලින් මොකද්ද තියෙන කියලා දන්නේ නැහැ. සම්මා දිට්ඨිය කියලා දන්නේ නැහැ එක්කෙනෙක්වත් සීලයට කලින් තියෙන්නේ. සීල සමාධි. සීල සමාධි ප්‍රඥා. සීලයට කලින් තියෙන්නේ සම්මා දිට්ඨිය කියලා කවුරුවත් දන්නේ නැහැ. දන්නේ නේද? දැන් කවුරු කීපාරක් කියලා දෙනවද රිට්‍රීට් ප්‍රෝග්‍රෑම් එක? වෙනමම දවසක් දාලා කියලා දුන්නනේ ඔබ. මේ දෙක ඇදී. ශ්‍රද්ධාව නැති. ශ්‍රද්ධාව නැතිකම ශ්‍රද්ධාව වලින් නැතිකම සීල බලය. සම්මා දිට්ඨිය කාමරේ පැලෙන්න දෙන්න ඕන අම්බණ්ඩිලාට. සීලයක් කොහෙද එන්නේ? සම්මාදිට්ඨිය යන්නේ. මේ බුද්ධ ශාසනය පටන් ගන්නෙ ප්‍රඥාවෙන්. ප්‍රඥාව තියෙන කෙනා තමයි සීලයක් රකින්නේ. ප්‍රඥා සීල සමාධි ප්‍රඥා මුලත් ප්‍රඥාව තියෙන අගත් ප්‍රඥාව තියෙන මුල ප්‍රඥාව තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප. අග ප්‍රඥාව තමයි විදර්ශනා ඥාන. ඒක එන්නේ අන්තිමට. නිවන් දකින්න වෙලාව. මාර්ග ඥාන. ඒ තියෙන. සම්මා දිට්ඨියක් නැතුව භාවනාවට වාඩි වුණාම හිත විතරම තමයි. නිසංව රැකිටින්නේ. ඇහෙන් දකින රූපයක් කෙරෙහි මේ රූපය දකිනකොට මේ රූපයට කැමැත්තක් ඇති වුණා. අකමැත්තක් ඇති වුණා. අනාගතේ දුකක් ඇති වෙනවා කියන්නේ කියන්නේ කියලා හිත හිතීම. මොකද ඒ ඥානෙට? දුක්ඛ දුකට හේතුව. ඔක දන්නේ නැති හින්දා නේද? එහෙන් දන්නේ රූපේ කෙරේ අපි. සිතිවිලි පහල කරන්නේ. හිතට එන අරමුණු කනට එන ශබ්ද දැන් ඕක හදා ගන්න නැතුව ඉන්ද්‍රිය සමරයක් හදන්න පුළුවන් දැන් ඉන්ද්‍රිය සමරය ඇත්තටම සම්බන්ධ වෙන්නේ සීලයටද සීලයට නෙමෙයි සම්මා දිට්ඨියට සම්බන්ධ වෙන්නේ කොහොමද කල්යාණ මිත්‍රයාගෙන් බණක් අහලා මේ ලෝක ස්වභාවය මෙන්න මෙහෙමයි කියලා චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීමක් ඇති වුණාට පස්සේනේ සද්ධාාවක් ඇති වෙන්නේ. ඊට පස්සේනේ මම මේ මාර්ගය යන්න ඕන කියලා සීලයක් සමාදන් වෙන්නේ. ඊට පස්සේ සමාධිත්‍යයක් නැතුව කවුද සීලයක් සමාදන් වෙන්නේ? සමාධිත්‍ය පිළිබඳ වැටහීමක්. සෝවාන් වුණත් සෝවාන් වෙච්ච පුජ්‍යලයාගේ හිත විසිරෙනවා සකදාගාමි කෙනාට වැඩිය. ඇයි ඒ? දැන් සෝවාන් වෙච්ච කම්බණ්ඩි කෙනෙකුට කියනවා බාරට වැඩි එහෙම බෑ බෑ එහෙම බෑ හිත නිසරෙනවා දැන් අරෝසට අද භාවනා කරන්න ගියෝ එයා පටන් ගන්නකොට හිත නිසරෙනවා ඇයි යාගේ හිත විසරෙන්නේ එයාගේ නෙමෙයි සෝවාන් වෙච්ච කෙනාගේ හිත විසරෙන්නේ මොකද්ද හේතුව සකදාගාමි කෙනාගේ ඊට වඩා අඩු වෙන හේතුව මොකද්ද සකදාගාමි කෙනාගේ සම්මාදිට්ඨිය ප්‍රබලයි සෝවාන් වෙච්ච කෙනාට වැඩිය සෝවාන් වෙච්ච කෙනාට වඩා අනාගාමි කෙනාගේ සම්මාදිට්ඨිය ප්‍රබල නිසා එයාගේ හිත විසිරීම අඩුයි. සම්මාදිට්ඨිය කියන්නේ මේ එක විදිහට මෙහෙම විරක් දහලා තියන්න පුළුවන් එකක් නෙමෙයි. එම මේ මේම හදලා නිකන් බැටරිය charge කරලා එහෙම තියන්න ඒ වගේ එකක් නෙමෙයි මේ. මේ තියෙනවා මේ නෑ. විශේෂයෙන් මේ උඩම් ගන්නේ. පුතක් ජන හැමතිස්සේම ඒක දැන් ළමෙක් දරුවෙක් එක්ක වැඩ කටයුතු කරන්න යනකොට දරුවන් කෑම කවන්න යනකොට උගන්වන්න යනකොට පාරේ යනකොට අමාදීටි පරාදමක් තියනද දුක දුකට හේතුවයි කියන මම මතක් කරනවා ඒක දැන් මේවත් එක්ක මම මේ හිත හිත ගියොත් එහෙම අවසානයේ දුකනේ මට ඉන්නේ කියලා හිතනවද කවදා මේකෙන් මම පුළුවන් තරම් ඈත් වෙලා ගුණ මගුලක් කරගනින් කියලා පැත්තකට ඉන්න ගතියක් තියෙනවද අපි නෑනේ මොකක් හරි කිව්වොත් එකට 10ක් කියනවා. ඒකෙන් අනාගතයේ කියන දුක ගැන අපි හිතන්නේ මේ දුක්ඛ නිරෝධයක් තියෙනවා. මේව කර කර අපි ගන්න හිතට ගන්න සෑම අරමුණක් පාස. අනාගතයේ දුක නැහැදෙන්නේ, කර්ම නැහැදෙන්නේ. දැන් බත් කනකොට ඔය හිතනවද අපි කන්නේ? රැට නිදා ගන්න යනකොට රැකියාවට ගෙදරින් පිටත් වෙනකොට ඕක නැති හින්දා නේද මේ හිත විසිරෙන්නේ. ඕක තියෙන කෙනාගේ හිත විසිරෙන්න පුළුවන්. හිත විසිරෙන්නේ මොන අරමුණටද? එයා අරමුණක් අරගෙන තියෙනවා. පුතග්ජන හැම මොහොතෙම සම්මා දිට්ඨිය ගොඩනගා කියන්නේ ඇති කරමින් ඉන්න ඕන. මොකද එයාට සම්මා දිට්ඨියට එන්නේ සෝවන් වෙන්න බෑ බලෙන්න තමයි. ඒක ඔටෝමැටිකලි වැඩ කරන්නේ මේ සෝවන් වුණාට පස්සේනේ. පුතග්ජනය මොකද කරන්නේ හැම තිස්සෙම මම මේ දේ ගැන හිතුවොත් කවුරු හරි කෙනෙක් මට යාළුවෙක් හරි කවුරු හරි ටෙලිෆෝන් කෝල් එකක් එනකොට Facebook යනකොට හරි YouTube යනකොට හරි කොයිලා හරි මේක මම ඔළුවට ගත්තොත් අරමුණක් වශයෙන් මේකේ ෆොටෝකෝපි එක වදිනවනේ බාරාවේ බාරාට වාඩි වෙච්ච ගමන් ඕවා පේන්න ගන්නවනේ ආදාන හිතලා තියනවද කියන්නේ අන්නේ හිතියට සම්මා දිට්ඨිය කියන්නේ සම්මා දිට්ඨිය තුල ඉන්නවා කියන්නේ. දැන් බුදුහාමුදුරේතර බාහිදාරු තීරීට කොහොමද සම්මා දිට්ඨිය ඇති කරගන්නේ මුලින්ම? සම්මා දිට්ඨිය ඇති වුණාට පස්සේ තමයි රහත් වෙන්නේ. ඔච්චර භාවනා කරත් ආයි වැඩක් නැහැ මේ. සම්මා දිට්ඨිය පිහිටවන්න ඕන. බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනාවල මූලික સિદ્ધාන්තය ඒක. ඔය સિદ્ધාන්ත දන්නේ නැතුව අපේ මේ මේ හාමුදුරු බණ කියන්නේ. එක්කවත් දැන් සෝවන් වෙන්නේ නැහැ. බණ ගුවට. දිත්තේ දිත්ත මත්තම් කියනකොට ඒ අරමුණ ගන්නකොට අනාගතේ දුකක් ඇති වෙනවා. මේ භවයේ දුකක් ඇති වෙනවා. ඊළඟ භවයේ දුකක් ඇති වෙනවා. ඒ අතර දුකක් ඇති වෙනවා. ඒක නොගත්තොත් මේ භවයේ දුකකුත් නැහැ, ඊළඟ භවයේ දුකකුත් නැහැ, මැදත් දුකක් නැහැ. ඔබ දුකෙන් නිදහස්. සම්බන්ධී තීරාපු කම. ඒ භාවනා කරන්න දෙයක් නැහැ නේ යාට. ඒ භාවනා කරලා නැහැ ඉඳගෙන. ඔක කොයි විදිහට ගන්න පුළුවන් නම් ආ භාවනා කරන්න ඕනේ නැහැ. ඒකෙම තවන්නේ. rahat වෙනවා. ආල් බලන්න. අදමතරේ මම මේ භාවනා කරන කෙනෙක් වශයෙන්වත් ඒක හිතලා කරන්නේ නෑ නඩු මම. ඒකනේ දැන් බාහිදාරේ බාහිරුත් රැවෙන් ලක්ෂ වාරයක් වදන් දොවන්නේ නැද්ද ඒකනේ. අන පැලෙන්න දෙන්න ඕනේ. කතන්දර ලියනවා. මම මෙහෙමයි ට්‍රිප් එකක් ගියා. අර ප්‍රශ්නේ ගෙදර මේ ප්‍රශ්නේ මහත්තයාගේ ප්‍රශ්නේ නෝනාගේ ප්‍රශ්නේ කියනවා. භාවනා අරමුණ දැඩිව ගන්න. දැඩිව ගන්න එක. බම්බුව තමයි. සම්මා දිට්ඨිය නැහැ. තොපි එක කොට සම්මා දිට්ඨිය නැහැ. සම්මා දිට්ඨියක් තිබුණා නම් තිවිසරෙන්නේ කොහොමද? සම්මා දිට්ඨියක් තියෙන කෙනෙකුට දවසකට ඔච්චර උපාදාන ප්‍රමාණය අරමුණ වලින් ගන්න උපාදාන ප්‍රමාණය කොච්චර අඩු කරගන්න පුළුවන්ද? කොච්චර කෙලස් ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්ද? ඒකමයි තියෙන්නේ. අයි භාවනා කරන්න දෙයක් නැහැ. දුක දුකට හේතුව දුක නැති කරන්න ඕන. මේ මේ නැති කරන්න නම් ඒකට අවශ්‍ය ඇක්ෂන් එකක් ගන්න ඕන. ඊළඟ. සම්මාදිට්ඨියෙන් කරන අලුතෙන් එන ටික අඩු කරගෙන කරපු ටික නැති කරන්න අපිට බොජ්ජංග ධර්ම ටික වඩන්න ඕන. සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයට එන විදිය මම කියලා තියෙනවා මතකද? සම්මා දිට්ඨියට ආපු කෙනෙක් ආය සම්මා සංකප්පේ හදන්න දෙයක් නැහැ. ඔටෝමැටිකලි එතන තියෙනවා. හිතට එන අරමුණු ඇහැට එන අරමුණු අනාගතේ දුකක් ඇති වෙනවා කියලා. ඒ අරමුණ අපි හිතෙන් අයින් කර ගන්නකොට එහින් දැක්ක රූපේ නැවත නැවත ඒ ගැන හිතන්නේ නැතිව ඒක බැහැර කරනකොට අපි තුල වැඩෙන්නේ මොන සංකල්පේද? කාම සංකල්පේ, නික්කම සංකල්පේ. අම්මා දිට්ඨියෙම තියෙනවා නික්කම්ම සංකල්පේ. අයි සම්මා සංකල්පය හදන්න දෙයක් නැහැ නේද? එහෙන් දකින අරමුණ අපි දන්නේ නැහැ. පාර යනකොට ලස්සන කෙල්ලෙක් යනවා ලස්සන කොල්ලෙක් යනවා. ඕක ගැන හිතපු ගමන් මට අනාගතේ දුකක් එනවා කියලා හිතපුවා. එතනයි කාම සංකල්පනා නෙක්කම සංකල්පනා. නෙක්කම සංකල්පනා විලිවර සම්මාදිට්ඨි තියෙන කෙනා. අතහරින කෙනාගේ වචනය පිරිසුදුයි. අපිරිසුදු වෙන්නේ බෑනේ අපි අපි වචනේ අපිරිසුදු කරගන්නේ. එක්ක ගැටීමෙන් එක්ක තණ්හාවෙන් ගන්න කියන්නේ නේ. රණ්ඩු වෙන්නේ ඕකට. සම්මා කම්මන්ත. ඇති වෙනවා. සම්මා වාචා සම්මා කම්මන්තේ තියෙන සම්මා ආජීවය. ඒ අහපත් පුද්ගල පුජ්‍යලේ. සම්මා ආජීවය. තමන්ගේ ජීවිතේ පාරිශුද්ධභාවයටපත් වෙනවා. ඉබේම. දවර තමන්ගේ ජීවිතේ පාරිශුද්ධභාවය ඇති වෙන්නේ මොකක්ද? සම්මා දිට්ඨිය නිසා. <clears throat> යහපත් කුජලෙක් වඩපත් වෙන. ඊළඟට අපිට යම් යම් ආකාරයෙන් සම්මා දිට්ඨිය අපිට 100% පවත්වන්න බෑනේ. ඒක යම් යම් කිසි වෙලාවක අඩුපාඩු වෙනවා. ඒ අඩුපාඩු වීම නිසා ඉදිරියෙන් කරන කියන දේවල් අර බාහිර අරමුණු ටික ආවේ නැතුණාට අපිට හිතට එන අරමුණු ටික නතර වෙන්නේ නැහැ. ඒක දිගටම එනවා චිත්ත පරම්පරාව වැඩ කරනවා. ඒතර ඒක නැති කරගන්නේ කොහොමද? එදිනෙදා කරන කියන දේවල් වෙනවා ඉතින්. පොත් කියවපුවා ඊළඟ කම්පියුටරේ වැඩක් කරා නම් ඔච්චර සම්මාදිට්ඨියෙන් හිටියත් එන ප්‍රමාණයක් එනවා. නැත්තේ නෑ. ඒක නැති කරන්න තමයි මොකද දෙන්නේ? ඊළඟ ටූල් එක මොකද්ද? සම්මා වායාම. සම්මා වායාමේදී මොකද්ද කරන්නේ? අර අතුරු සිදුරු වලින් එන සිතීලි ටික තියෙනවනේ. ඒ ඔස්සේ හිතන එක අපි නතර කරන්නේ. ඒ නතර කරන්නේ සම්මා දිට්ඨිය බලයෙන්ම තමයි. මොකද ඒව ගැන හිතුවොත් අනාගතේ දුකක් ඇති වෙනවා. දුක දුකට හේතු වෙනවා. මොකද හේතුව තමයි මුලින් මේ දුක ඉන්නේ පස්සේනේ. අපි දැන් චතුරාර්ය සත්‍ය දුක්ඛ දුකට හේතුව කිව්වට හේතුව දෙකට දැම්මට හේතුවනේ මුලින් එන්නේ. තණ්හාවනේ මුල වෙන්නේ. ඒ තණ්හාව නිසා සමහර විට අවුරුද්දකින් වෙන්න පුළුවන් දුක එන්නේ. කරපු වැඩේට රිටර්න් එකෙන්. හේතුව තමයි මුලින්ම තණ්හාව. සම්මා වායාමයේ තුලින් අපි කරන්නේ තර තණ්හාව අඩු කරන එකම තමයි. සම්මා දිට්ඨියෙන් අඩු කරගන්න බැරි වෙච්ච තණ්හාව සම්මා වායාමෙන් අපි තව ටිකක් අඩු කරගන්න. අන්න එහෙම අඩු කරාට පස්සේ දැන් කාමයට අපි යන්නේ නැහැ සම්මා දිට්ඨිය සම්මා වායාමයේ දෙකෙන්. පරිස්කාරක ධර්ම සමාධි පරිස්කාරක ධර්ම හයෙන් මේ මුල් හයෙන් අපි කරන්නේ සමාධියට අවශ්‍ය කරන මූලික අඩිතාලම හදලා දෙන එක. දැන් කාමය අපි යන්නේ නැහැ හැබැයි කාම සංඥා තියෙන. කාම ඡන්දය තියෙන. හිතේ කැමැත්තක් තියෙන. දේශේ නැහැ. දේශේ ඇති වෙනවා දැන් කණ්ඩු වෙන්න යන්නේ නැහැ. දැන් සීලේ තියෙන සම්මාදිට්ඨිය තියෙන අපත් ඒ ආවේග හිටපු ගමන් එනවා. කාමච්ඡන්දේ ව්‍යාපාදේ. තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච. අන්න ඒ ටික නැති කරගන්න තමයි අපි සම්මා සතියට එනකොට ඒ ටික නැති. ඒ ටික නැති කරන්න දෙයක් නැහැ. අපේ අපි හිතට එන අරමුණු ඔස්සේ හිත යන එක අපි නතර කරොත් සම්මා දිට්ඨියෙන් ඇවිල්ලා සීලයට ඇවිල්ලා තම ආජීවයටත් ඇවිල්ලා එතනිනුත් යම් කිසි ප්‍රමාණයක් අපි දන්නවා දැන් වතුර ෆිල්ටර් කරනකොට දැකලා තියෙනවා ටික බිල්ටර් පුළුවන් ඔක්කොම වතුර ෆිල්ටර් කරන්න. ටික බිල්ටරයක් දාලා අර මයිගාව ෆිල්ටරයක් තියෙන ඒ වතුර වෝටර් ෆිල්ටරයක් තියෙන ඒකේ ඇතුලේ ෆිල්ටර් හතක් තියෙනවා. එකක් දැම්මම හරිනේ. සප්ත පරිස්කාරක ධර්ම ෆිල්ටර් හතක් තියෙනවා හරිනේ. UV ෆිල්ටරත් තියෙනවා. තව නැනෝ ෆිල්ටරත් තියෙනවා. ආයෙ ඊට පස්සේ වතුරෙන් අයින් කරපු ආප වැඩ් කරන්න ඕනේ. ඒකට වෙන ෆිල්ටරයක් තියෙනවා. ඒක හරහා යනකොට අර වතුරෙන් අයින් කරපු අයන ටික ආපහා දෙන්නවා. ඊළඟ වතුර බොන්න පුළුවන් තත්ත්වයට හදන්නවා. ෆිල්ටර හතක් තියෙනවා. ඒ වගේ දැන් සම්මා දිට්ඨියෙන් ඔක්කොම අර බරපතල ඒවා මේව කරාට යම් කිසි ප්‍රමාණයක් එනවා. සීලෙනුත් අතරින් පතරින් එනවා මොකද සීලය කියන්නේ 100 100ක් ඉන්න පුළුවන් නෙමෙයි. අම්මා දිට්ඨිය සමහරට අමතක වෙන වෙලාවල් තියෙනවා. අම්මා දිට්ඨිය ඕක හැමදෙස්සෙම මතක් කරගෙන ඉන්න බෑ. කොහොම හරි සම්මා වායාමයට එනකොට අර ගොඩාක් ෆිල්ටර් වෙලා තමයි ඉන්නේ. හයකින් ෆිල්ටර් වෙලා ඉල්ල දෙනවා. එතනට. ඒතර හත් වෙනි ෆිල්ටර් රේදී මොකද වෙන්නේ? අර තවත් යම් කිසි කුණු ගොඩවල් ටිකක් තියෙනවා නම් හිතට ඒන හිතවිලිත් එක්ක අපි හිතනවා නම් අන්න ඒ ටික නතර කරන්න ඕන. අපි හිතලා වායාම වෑයම වීරියව දන්න ඕන. අපි දැන් මෙහෙම පුටුවේ වාඩි වෙලා ඉන්නකොට අපිට අපිට එන අවසාන අර අන්තිම පොඩි පොඩි හිතවිලි ටිකක් හිතන එක අපි නතර කරාට පස්සේ මොකද්ද අපිට අරමුණු වෙන්නේ? හ්ම්? දැන් මෙහෙම වාඩි වෙලා ඉන්නකොට මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා ගත්තට පස්සේ අපිට එන හිතවිලි ටික හිතන්න නැතුව හිතට එන හිතවිලි ටිකක් හිතන්නකෝ අපි ඒකත් නතර කරමු. අම්මා මායන්. යොන්සෝමනසිකාරය යොදලා. යොන්සෝමනසිකාරයෙන් සමාධිය තියෙන්නේ. ඒර ඒකත් අපි නතර කරාට පස්සේ හිතට අරමුණු වෙන්නේ මොකද්ද? කාටද කියන්නේ? මොකද හිතට අරමුණක් තියෙනවනේ. අපි අපි මේ අම්මන් බිලා අභිධර්ම එහෙම ඉගෙන ගන්න හිතට අරමුණක් ඕනන්නේ. දැන් තමයි අභිධර්මයේ පොඩි පොඩි නට් බුරු නට් එහෙම ඕන වෙනවා චූටි චූටි මම අභිධර්මයේ බැන්නට ওই පන්ති වල පොඩි පොඩි කෑලි ඕන වෙනවා අභිධර්මයේ අභිධර්ම පන්ති වලට මම බයි මේ පොඩි පොඩි නට් කෑලි ඕන වෙනවා හිතට අරමුණක් ඕන ඔබට හිතට තියෙන එකම අරමුණ තමයි වාඩි වෙලා ඉන්න අරමුණ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා එච්චරයි අන්න එතකොට මොකද වෙන්නේ තමන්ගේ කය කෙරෙහි වාඩි වෙන ඉරියව්ව කෙරෙහි සිය පවත්වන්න පටන් ගන්නවා. සිය පිහිටන්න පටන් ගන්නවා. පවත්වන්න දෙයක් නැහැ. දැන් ඔයගොල්ලෝ භාවනාවට වාඩි වෙන්නේ භාවනාවට භාවනාව භාවනා කරනවා කියන අරමුණෙන් තමයි භාවනාවට වාඩි වෙන්නේ. ඇයි එහෙම ඔයගොල්ලන්ට එහෙම කරන්න වෙලාද? භාවනාවට වාඩිලා මම දැන් මෙතන ඉන්නවා කියලා අරමුණින් ඒ අර වාහනයක් වාහනේ ගැන්ජිම ස්ටාර්ට් කරනවා. යාර පරණ ලොරි 340 7 ස්වී ලොරි තියෙන විශේෂ ලොරි තල්ලු කරලා තල්ලු කරලා තමයි ස්ටාර්ට් කරන්නේ. ඔව් අමාරුයි ස්ටාර්ට් කරගන්න. ඇයි එහෙම කරන්න වෙලා තියෙන්නේ? බාරට වාඩි වෙන්න. ඔව් කුළුණු ඔය සීහින් නෙමෙයි ඉන්නේ. මතක නැහැ. පැත්ත මතකත් නැහැ. <laughs> ඇයි? තොইলයක් නටන්න වෙන්නේ අපිට භාවනාවට වාඩි වෙලා භාවනා කරන්න. ලොකු තොইলයන් නටන්න වෙනවා. හිත ඒකාග්‍ර කරගන්න ලොකු තොইলයන් නටන්න වෙනවා නේ. ඇයි එහෙම කරන්න හේතු වෙලාද? හිත විසිරෙනවා කියන ඒ චෝදනාව මොකද අපිට ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ? මොකක් හින්දාද? හ්ම්? දැන් උත්තර දී ගන්න බෑ. දැන් දැන් බෑ. දැන් තේරෙන්නේ. ස්වාමිනාංශ සම්මා දිට්ඨිය නැතුව ඒ සිතුවිලි ඔස්සේ සම්මා දිට්ඨියෙන් නැත්තුව තමයි අපි මේ ජීවිතේ කතා කරන්නේ. මෙලව ගාණක් නෑ අපිට. සම්මා දිට්ඨිය තිබ්බනම් අය භාවනාවට වාඩි වෙලා හිතවිලි අයින් කරන්න අවශ්‍යතාවයක් නෑ. දැක්ක රූප කෙරෙහි අරණ වෙන ශබ්ද කෙරෙහිනේ දැන් උතර ප්‍රශ්නේ තියෙන්නේ ඕවත් එක්කනේ. හිතපුර අරමුණු කෙරෙහි දිගින් දිගට මේ ගිය දේවල් එක්කනේ උතර රණ්ඩු වෙන්නේ භාවනා පාට භාවනා ආරම්භ කරනවා. තර ඒකේ මූලාරම්භය ඒක ඔරිජින් එක කොයි තින් සමාධිට්ටි සමාධිට්ටි අවුල් උත්තර 100ක් විතර දාගෙන එක උත්තරයක්වත් දාගෙන හරි බයිලා කියවනේ දැන් බයිලා ගහම කවදාවත් මේක තේරෙන්නේ නැහැ <laughs> ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ තේරෙන්නේ නිවන් දකින්න ගැඹුරකට මේක වක් කරලා පෙව්වත් තේරෙන්නේ නැහැ මේක. ඒකයි ප්‍රශ්නේ. සම්බන්ධිලානේ. දැන් මේ කියලා දැන් මේ මේක ඉවර වෙච්ච ගමන් ඔක ඉවරයි. සම්බන්ධිටිය නැහැ. මේ මේ භාවනා වැඩතරණ ඉවර වෙච්ච ගමන් ඔයගොල්ලෝ කරන්න යන වැඩේ බලන්න මොකක්ද කියන්නේ. ඊළඟට සම්මාදිටියනේ කරන්නේ. කොරයි සම්මාදිටිය. ඒත් බුදුහාමුදුර දේශනා කරනවා සම්මා දිට්ඨියෙන් තොරව. කවුරු හරි අම්බණ්ඩි කෙනෙක් භාවනා කරනවානේ. ඒ භාවනාවේ සම්මා දිට්ඨිය හදලා දෙනවා. එහෙම තීරියකුත් තියෙනවා ත්‍රිපිටකේ. තියෙනවා නෙමෙයි අපි කරන්නේ ඒක තමයි. කරන්නේ කරන්නේ අම්බණ්ඩිලාට කරවන්නේ ඒක තමයි. සම්මා දිට්ඨියක් නැහැ නේ මම දන්නවා මේ කිකුට සම්මා දිට්ඨියක් නැහැ කියන්නේ. තොපි ඒකට සම්මාදිට්ඨිය නැහැ කියලා මම දන්නවා. අත් භාවනා කරනකොට සම්මාදිට්ඨිය ඇති කරවන්න පුළුවන්. කමටහන් දීලා දීලා තමයි ඒක කරන්න ඕන. අර මේ ගිය ආම්දුරන්ට කියන්නේ භාවනා කරන්න ගියට හරියන්නේ නැහැ නේ. කල්යන මිත්‍ර ඇසුර කරන්න ඕන. ඒකට කමටහන් ගන්න. <clears throat> වීරය යොදවන්න ඕන. සම්මා වායමයේ යොද වීරය යොදවන්න ඕන. සම්මා දිට්ඨියට සම්මා වායමය. කල්යන මිත්‍ර ඇසුර කරන්න ඕන. කර්මස්ථානයේ සිය පවත්තන්න ඕන. ඉන්ද්‍රිය සංවරය හදා ගන්න ඕන. ඒක තමයි ප්‍රශ්නේ. කොච්චර කරත් වැඩක් නැහැ. එදිනෙදා තම තමන් ගත කරන විදිය සම්බන්ධිතින්තර දවසේ පැය 23ක් ඉඳලා 24 වෙනි පැයේ යනවා භාවනා කරන්න. කරන්න බෑ හරි. හැබැයි දිනවදා කමටහන් අරගෙන දෙන උපදේශ අනුව හ්ම් භාවනාවට වාඩි ගත්තාම සම්මා වායාමයේ හදන්න ඕන. ඔය එන අරමුණ මෙනෙහි කරන්න කියන්නේ ඒකයි. හිතට එන අරමුණ මෙනෙහි කරන්න. එතකොට මොකද වෙන්නේ? කෘතිමව සම්මා වායාමයේ අපි යෝනිසෝ මනසිකාරය යොදලා යොදලා යොදලා යොදලා හදවන. හදවන පස්සේ යෝගාවචරයට තේරෙනවා යම් කිසි මනසේ ඒකාග්‍රතාවයක් ආවට පස්සේ ආ එනේන අරමුණ ඔස්සේ අපි හිතුවොත් මේ භාවනා කරගන්න බෑ කියලා යෝගාචරයට වැටෙන යම්කිසි බව. අන්න එතෙන්දි තමයි යා පටන් ගන්න සම්මා දිට්ඨියට යුක්තක් ලං වෙන්නේ. හොඳකින් මම මේ බැටරි කොන් කරලා ඉන්නම්. ඕක ඇදෙන්නේ නැහැ කියන එක. නෝක <coughs> තමයි භාවනාව අපිට කරගන්න බැරි හේතුව. උනික හේතුව. මොනාර දරගන්න තියනවද? තේරෙනවද අම්මන් ළඟ? හ්ම්? තේරෙන්නේ නැහැ ඉතින්. එච්චරට පව් කරලා පව්කාර විදියක් තේරෙන්නේ. මෙච්චර කියලා තේරෙන්නේ නැහැ කියලා මම ගාව කීවෙනි පාරද ඔක් කිව්වේ. නිවන් දකින චක්‍ර දෙකයි. සම්මා දිට්ඨියෙන් යන එකක් තේරෙනවා. සම්මාදිට්ඨිය පිළිතරන පස්සේ සිය පවත් ගන්න පුළුවන්. ඔය සීලය, ඉන්ද්‍රිය සංවරය ඔය කියන හැම දෙයක්ම ඒකේ මූලික පදනම තමයි මොකද්ද? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය නැත්තම් සම්මාදිට්ඨියෙන් තමයි පුජ්‍යලා ධර්මයේ තුල තියාගෙන ඉන්නේ. තබාගෙන ඉන්නවා. පුජ්‍යලයාගේ සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. ඔය හැම දෙෙම ඉන්ටර්කනෙක්ට් වෙලා තියෙන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය නැත්තම් අර ඔක්කොම අඩාගෙන මිදගෙන මිදගෙන මිදගෙන කැඩ කැඩ කැඩ කැඩ යනවා. අර දැකලා තියෙනවද අර මේ මේ එක තැනකට ගවහම අර මෙහෙම යන්නේ. පෙරලි පෙරලි ගේම් එකක් තියෙන මේ මේම තියලා තියලා එකට එකක් පෙරලනකම මෙහෙම වැටෙන ඔක්කොම දලා දෙනවා නේද අන්න ඒ වගේ අර ගොඩාක් දුර තියෙන එකත් වැටෙනවා අන්තිමට මෙහෙම ගියල ගියල ගියල ගියල වැටෙනවා අන්තිමට අර මෙට්ට පෙරලන්නේ එහෙම <laughs> වැටිගෙන වැටිගෙන දැන් සමාධිත්‍ය වැටෙනවා ගම ඒ කියන්නේ අපේ එදිනෙදා ජීවිතේ ඉන්නවනේ අපිට ඕක අමතක වෙනවා එන එන අරමුණු ඔස්සේ හිත යවනකොට මේ මේ මේ දුක මේ දුකට හේතුව තමයි කියන එක අමතක වෙනවා ටිකක් වෙලා යනවා. ආයි පස්සේ පස්සේ කියන්නේ දවස් දෙකක් ගියාට පස්සේ තමයි මතක් වෙන්නේ. අපිට මොකද අපිට ඒක අර මේ සම්මා දිට්ඨියෙන් තොරවයි මම මේ දැන් ලෝකයේත් එක දණදෙනු කරන්න කියන ඒ ඉන්ඩිකේෂන් එක කවුරුවත් අපිට මතක් කරලා දෙන්නේ නැහැ. මතක් වෙන්නෙම නැහැ. දැන් මම මේ කියලා දුන්නේ නැත්නම් ඔයාලා දන්නේ නැහැ. ඒක භාවනා මධ්‍යස්ථානයකවත් ඔහොම කියලා දෙන්නේ එහෙමයි සම්මාදිටියක් නැහැ ආ බාරට වඩියන් එහෙමයි අරක් කරන් මේක කරන් හුස්ම දිහා බලන් ඉම්බි මැංගිනේම් බලන් දැන් බුරුමේ ගියත් ඔය ඕක තමයි කරන්නේ ඉම්බි මැංගිනේම් ඔය තියෙනනේ මොනවද මේ භාවනා ක්‍රම කසින භාවනා තියෙනවා ඊළඟට සමත භාවනා පාව් භාවනා කියලා තියෙනවා ඊළඟට මහසී භාවනා කියලා තියෙනවා සම්මාදිට්ඨියක් නැහැ. බඩල්ලන් ඉන්නේ ඉතින් බිම්බි වෙන්නේ. ඉමි මේකේ නොදිරින් ගියහම බඩල්ලන්. මහසි බා මේ ක්‍රමේ බුරුමි ගිහිල්ලා කරන්නේ. බඩල්ලන් හිටියාම ඉතින් ආයෙත් දැනන බිම්බි මේකේ දැන්. කියන්නේ මූලික સિદ્ધාන්තවත් දන්නේ නැතුව තමයි භාවනා උගන්වන්නේ සහ භාවනා කරන්නේ. ඒක නිසා තමයි ස්වාමීන් වහන්සේ මේ අවබෝධය හරියට එන්නේ නැතුව තියෙන්නේ. ඔව් කොච්චර බාර කරත් අවබෝධ වෙන්නේ නැහැ මදිටියේ කඩාගෙනනේ කරන්නේ හැබැයි අකණ්ඩව සමාධිත්‍යින් තොරව කෙනෙකුට උමනාව නිසා ඒක කරන්න ඕන කියන උමනාවට කරා ඒතර පටන් ගන්න සම්මාදිට්ඨිය නෙමෙයි පටන් ගන්න. පටන් ගන්න සම්මා වායය. සම්මා සති සම්මා වාය සම්මා සමාධිය ඉන්නේ. සමාධිය නෑ. වීරය යොදනවා. එයා ගොඩක් වෙන්නේ. ගෲප් එකේ 90ක් අනුනමයක් ඉන්නේ ඒ අය තමයි දැන් හැමෝම කෙනෙක් එතන සියලු දෙනා. තමා වායාමයේ තමයි හදාගන්නේ. එතකොට මේ මේ ඒකාග්‍රතාවය එකපාරක් හරි දැක්කට පස්සේ මේ ඒකාග්‍රතාවය එන්න නම් මගේ සීලය හදාගන්න ඕන. ඉන්ද්‍රිය සංවරය හදාගන්න ඕන. ශාපද ටික රැක ගන්න ඕන. එතකොට එන්නේ අර අනිත් පැත්තෙන් එන්නේ. අගින් නම් එන්නේ. හ්ම් සීල සමාධි. ඔව් ඒක අන්තිමට සම්මාදිට්ඨිය දෙන්නේ. සම්මාදිට්ඨිය දර පිහිටනවා ඒතර. අර ටික ඔක්කොම හැදුනට පස්සේ ආයෙ සම්මාදිට්ඨිය හැදෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඔය සම්මා අපිව ආරෂ්ඨාංගේ මාර්ගය කියලා කිව්වට ඔකට බුදුහාමුදුරුවෝ කියන්නේ අර අරියට මඟ කියලාම නෙමෙයි. ඔකට තව වචන තියෙනවා. සප්ත පරිස්කාරක ධර්ම. සමාධි පරිස්කාරක ධර්ම කියලා කියන්නේ. ඒ කියන්නේ සම්මා සමාධිය කියන එක හේතුන් ඇතිවය හටගන්න. පරිස්කාර පරික්කාර ධර්ම. ඒ කියන්නේ උපකාරක ධර්ම හතක් ඕන. ඒ උපකාරක ධර්ම හත තමයි සම්මා දිට්ඨිය ඉඳන් සම්මා සතිය. ඔගොල්ලෝ පටන් ගන්න සතියෙන්. සම්මා දිට්ඨියෙන් නෙමෙයි. අන්න ඒ නිසා තමයි රණ්ඩුව තින්නේ හැමදාම. වාරණට වාඩි ගත්තර හිත ඒකාග්‍ර වෙන්නේ නැති රණ්ඩු වෙන්න ඕන නැතයි. තේරෙන්නේ නැහැ. ප්‍රශ්නේ නැහැ. මුල ගුලුණුට තේරෙනවද ප්‍රශ්නේ තියෙන්නේ කොහෙදී බැඳීම අතහැර ගන්න බැරි බැඳීම හිතේ දුක යමක් බලාපොරොත්තු වන දේවල් නොලැබීම චතුරාර්ය සත්‍ය පිළිබඳ නොඇති හරි සරලයි ඒක තමයි හේතුව තම මොනවද දැනගන්නේ ඊළඟට දැන් කමඨා වර්තාව දෙයක් තියෙනවා අර මේ මේ මෑනියෝ ඉන්නෝ නේද මෑනියන්ගේ වර්තාවක් තිබුණා තරුණපාලි මෑනියෝ නේද මයික්‍රොෆෝන් එක ඔන් කරන්න මෑනියෝ ඉන්නවනේ ඒ මෑනියෝ නේද උසමිනාස ඔව් ඊරිද භාවනා වැඩසටහන වන්න මේක මම මේ නෝට් එකක් තියාගත්තා බැලි ඒක කොහොමද මදුභාෂිනී සූරවිගර ඉන්නවද? ඉන්නා ස්වාමීන් වහන්සේ. මම ආලෝකයේ බලන්නේ උස්ම ගැටෙන ස්ථානයේම සතිය පාත්තාගෙන සිටින විට උස්ම නොදෙනී ගිය අතර ආයද සිතද සැහැල්ලු ඉහළට යන බව දැනුනි. තමන්ගේ ගන්නේ නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. සිතිවිලි වලින් තොර වූ අතර සුදු ආලෝකයක් දැర్శණී විය. පසු එම ආලෝකයේ රන්වන් පාටට ද නැවත සුදු පැහැටද හැරමින් දර්ශනය වූ අතර උඩා අපැහැදිලි කාටුන් රූපයක් වේගවත් විවිධ ක්‍රියාකාරකම් වල නිරත වන බව පෙනෙන්නට විය. සුදු ආලෝක තුලින්ද රන්වන් ආලෝකය තුලින්ද මෙම දර්ශනය බිමින් පැවති අතර වරින් වර සියුම්ම හුස්ම දැනෙන විටද හුස්ම නොදැනෙන විටද දර්ශනීය විය. කීප විටක් රූපයක් ලෙස මෙනෙහි කළද වරින් වර බොහෝ වේලාවක් පසුබිමින් දැర్శණය වන බව ඇටහුණි. දැන් මෙතන තියෙන ගැටලුව තමයි ඒ ආලෝක පේනකොට තමන් ආලෝක බලන්නේ. ඒකනේ ප්‍රශ්නේ. ඒ අතර ඒක බැහැර කරන්න ආලෝකේ බලලා තමයි අපි බැහැර කරන්න යන්නේ. ඒතර අපේ තියෙන ගැටලුව තමයි රූප ඒ රූපයක් දැర్శණය වෙනකොටම ඒ ආලෝකයේ දැర్శණය වෙනකොටම අපිට ඒක මෙනෙහි කරන්න බැරි වීමේ ප්‍රමාදය තමයි තියෙන්නේ. තේරෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් හිතලා මොකද තමන් හරියටම බලලා තියෙන මේ ආලෝකයේ රන්වන් පැහැයට ආ නැවත සුදු පැහැයට දැන් මේ ඔක්කොම බලලා තියෙනවනේ. ඒ විස්තර අපි බලනවා කියන්නේ මොකද්ද? හිත ආලෝකයට ගිහිලා දෙනවා. පස්සේ තමයි මුදුර මතක් වෙන්නේ අපි ආලෝකයෙන් බලන්නේ. ඒක නිසා මතක තියාගන්න ඕන ආලෝකයක් ආලෝකයක් කියලා කොච්චර මෙනෙහි කරත් ඒ ආලෝකේ එනවනම් අපි දැනගන්න ඕනේ ඒ ආලෝකේ බලන්නේ නැතුව අපේ වැඩේ කරන්නේ. තේරුණා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒවට හිතව දාන්න එපා. يعني තමන්ට එතනින්ම තේරෙනවා. ආ ඒ කමටහවන්ට කියනකොටම අපිට තේරෙනවා ඒ ආලෝකය බලන්න කියන්නේ. ස්වර්ණපාලි මෑනියෝ නේද? ඔව් ස්වාමිනාසී. ඔව්. එහෙමයි ස්වාමිනා. ඉදිරියට ඉන්පසු භාවනාව ආරම්භ කලෙමි. දකුණු පාදයේ විලුඹෙන් ආරම්භ වී ඇඟිලි තුඩු දක්වා එසවි. ඇඟිලි තුඩු දක්වා එසවන ඔසෝන එකක් බලන්න යන්න එපා සක්මන් භාවනාවේ. ස්පර්ශය විතරයි බලන්නේ. ස්පර්ශය විතරයි බලන්නේ. එහෙමයි අකුල දැන් පොළවේ දැන් මෙහෙම දැන් පොළව දිනවනේ. මෙහෙම දැන් ගැටුණාට පස්සේ මෙතනින් ඇඟිලි මෙහෙම එස වෙනවනේ අන්තිමට. කෙරවල එසවීම බලන්නේ නැහැ. ස්පර්ශයේ අවසානයේ තමයි බලන්නේ. හොඳයි ඒ සමගම වම් පාදයේ විලුඹ එසවීම ඇරඹී පොළොවේ ස්පර්ශන ආකාරය කෙරෙහි සිය යෙදෙමින් මේ සමගම වම් පාදයේ විලුඹ එසවීම ඇරඹී ඇඟිලි තුඩු දක්වා එසවී ඉදිරියට ගොස් විලුඹේ සිට ඇඟිලි තුඩු දක්වා පොළොවට ස්පර්ශන ආකාරය කෙරෙහි සිය යෙදෙමින් අපි හැමදෙස්සෙන් බලන්නේ ස්පර්ශය වෙන තැන ස්පර්ශය අවසන් වෙන තැන ඉතින් එසවීම බලන්න යන්න එපා දිගට මේව පාද ස්පර්ශය කෙරෙහි සියදා සිටීම සිතිලි වලින් තොරව දෙපා වල චලනය සහ පොළවේ ස්පර්ශන ආකාරය කෙරෙහි සිය පවත්වා ගතමු. දැන් ඒකත් වැරදි. දැන් පාද ස්පර්ශය කෙරෙහි සිය යොදවනකොට සිතිලි වලින් තොරව පාද වල චලනය සහ පොළවේ ස්පර්ශ වෙන ආකාරය කෙරෙහි සිය පවත්වා ගතිමි කියලා කිව්වොත් ඒ වාක්‍ය වැරදි. භාවනා වැරදි කරලා දෙනවා. ඒතර එතන නැත්තේ මොකද්ද? භාවනා මොකද්ද නැත්තේ? සිහිය. සතිය නෑ ස්වාමීන් වහන්සේ. යන්නේ මේ මොඩි විපස්සනා විපස්සනා වැඩෙන්නේ නෑ ඒතර භාවනා. ඒ දැන් මේක අපි කරන්න යනවනේ. සිහිය පවත්තන්න සිහිය පැවැත්වීමක් නෑ අපි කියන්නේ මේ මුළු සක්මනේ කෙරෙහි සිහිය පැවැත්වීමක් සක්මන් භාවනාදී කරන්නේ නෑ අපි. අපි කරන්නේ ස්පර්ශය කෙරෙහි සිය පවත්තන එක විතරයි අපි පවත්තන්නේ. ස්පර්ශය කෙරෙහි සිය පවත්තලා යම් කිසි වෙනාවක සිතිවිලි වලින් තොරව අදින් මුළු සක්මනම අපිට ප්‍රකට වෙන වෙලාවක් එනවා. එතනදී අපි මුළු සක්මන කෙරෙහි සිය පවත්වා ගන්නවා නෙමෙයි. පැහැදිලිනේ කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. පවත් වඩව නෙමේ ප්‍රකට වෙනවා. ප්‍රකට වෙනවා. ප්‍රකට වීම තුළ පුජ්‍යලයක් ඉන්නවද? පුජ්‍යලයක් මමක් නෑ ස්වාමීන්. පුජ්‍යලයක් නෑ. අපි පවත්තන්න ගියොත් එතන පත්‍රු කෙනෙක් ඉන්නවා. පුජ්‍යලයක් ඉන්නවා. පත්‍රු කාරක වෙනවා. ඒ නිසා විපස්සනා එතකොට භාවනාව ගියාට විපස්සනාව නෑ. දැන් මෙඩිටේෂන් තියෙනවා. මෙඩිටේෂන් <laughs> තියෙන භාවනාව නෑ. තේරෙනව නේද? බාරය මෙඩිටේෂන් එකේ වෙනස ඒක. එහෙම. දැන් බොජ්ජංග ධර්ම වලට වැඩෙන්නේ අපි ඉදාහරින්. තමයි සේරම සති සම්බොජ්ජංග ඊළඟට ධම්ම විද්‍ය සම්බොජ්ජංගයට එන්නේ තමයි. ධර්මතාවය අපිට පැහැදිලිව පේන්නනවා. ඒතර භාවනා කරන්න තව තවදුරට දීර්යය තියෙනවා. ප්‍රීතිය හට ගන්නවා භාවනා කරනකොට සැහැල්ලුව ප්‍රීතිපස්සද්දි ඊට සමාධි ඊට උපේක්ඛා උපේක්ඛා කියන්නේ විදර්ශනා මේ ප්‍රඥාව සංකාර උපේක්ඛාව තමයි උපරිම උපේක්ඛා සම්බොජ්ජංගේ උපරිම සංකාර උපේක්ඛාව ඉතින් පස්සේ සෝවන් වෙන්න ඉතින් එහෙමයි තමයි ඒක නිසා උපේක්ෂාව අයිති වෙන්නේ ඒතර මෙතෙන්දී උපේක්ඛා සම්බොජ්ජංගේ තමයි අපි ස්පර්ශය කෙරෙහි සියෝදන මුරු සක්මනම ප්‍රකට වෙනවා ඉබේම ඊට පස්සේ අපි උපේක්ෂා කරන්න ඕන මොකටද උපේක්ෂාවේ තියෙනවද මොවුන්? පාද ස්පර්ශය. පාද ස්පර්ශය. පාද ස්පර්ශයට මොකටද උපේක්ෂාව යොදවන්නේ? පාද ස්පර්ශයට මොකටද උපේක්ෂාව යොදවන්නේ? අර ආවකල්නි අනුකල්නි ගණන් හදන්න යනකොට එළිය අපර වෙන්නේ. පාද ස්පර්ශයට අපි උපේක්ෂාව යොදන්නේ මොකටද? ස්පර්ශය කෙරෙහි සිය පවත්තන එක අවසන් කරනවා. අපි කියන්නේ දැන් ඔරුවෙන් එකඩ වුණාම ගම් ඉහුරට ලං වුණාම අපි ඔරුව කරේ තියන් යන එක නතර කරනවා. ඔරුව කරේ තියන් ඔරුව බිමින් තියන්නේ මේ දැන්. ඒගොල්ලන්ට ඇවිල්ලානේ තියෙන්නේ. මුළු සක්මනම දැන් ප්‍රකට වෙනවානේ. ප්‍රකට වෙනකොට අපි දැන් අයින් කරන්න ඕන මොකද්ද? ස්පර්ශ. ස්පර්ශය. අපිට අන්නේ උපේක්ෂාව නැති හින්දා අපි මුළු සක්මනත් බලනවා ස්පර්ශෙත් බලන වෙන වෙනම අරක දැන් කවලමක් කරගන්න මෙතන. තේරුණාද? වාහනේ ඉස්සරහට වාහනේ වාහනේ ඉස්සරහටත් යනවා රිවර්ස් එකටත් යනවා පොඩ්ඩක්. ඉතින් වාහනේ ගිහිල්ලා නැහැ. අපි හිතන්නේ යනවා කියලා. ඉස්සරහටත් යනවා ඊට පස්සේ ටිකක් දුර ගියා රිවර්ස් එකට යනවා. ආයි හිටපතන්න තමයි ඉන්නේ වාහන. ඒ කියන්නේ මුළු සක්මන ප්‍රකට වෙනා වෙලා ආවට පස්සේ අපි ඒ අතරින් එබිකම් කරොත් ස්පර්ශයට විතරක් ස්පර්ශය අර කලින් බැලුවා වගේ ආයෙනම් මම දැන් කර්මස්ථානයටම යන්න ඕන කියලා ඒක බලන්න ගියොත් එහෙම රිවර්ස් එකට දැම්මා වගේ තමයි වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකට අපි එතෙන්දි උපේක්ඛා සම්බෝධිඥානේ පවත්වා ගන්න ඕන මොකටද? ස්පර්ශය. ඉදර්ශනා භාවනාවේදී ආලෝක. අපි දැන් කලින් කතා කරගෙන ඕනට අර අත්තරම් පාට ආලෝකයම එනවනේ. එතෙන් දිහාට අංගර එතෙන් දිහාට උපේක්ෂාව නැහැ. ඒක උපේක්ෂා මදියට. ආලෝකේ බලන්න ගිහිල්ලා තියෙන ලස්සන බලන්න යනවා ආලෝක. දම් පාට, පහ පාට, සුදු පාට බලන්න. එනිසා සප්ත සම්බොජ්ජ බොජ්ජංග හතම එකට තමයි යන්නේ. අඩන්න බෑ අපිට. ඒ සමාධිය එනකොට වීරිය ඇති වෙනවා. වීරිය ඇති වෙන සමාධිය ඇති වෙනවා. සමාධිය ඇති වෙන ඊට පස්සේ භාවනා කරන්න වීරිය හට ගන්න. බොජ්ජංග එහෙම හරියටම මෙහෙම ඉර ගැහුවා වගේ යන්නේ නැහැ ඉතින්. එකක් ඇවිල්ලා ඊළඟේ කියනවා ඊළඟ ඇවිල්ලා මේ කියනවා හැමතිස්සෙම අපි එන එක අතහරින්න බලාගෙන ඉන්නවා උපේක්ඛ සම්පෝඥයෙන් කරන්න අතහැරි උපේක්ඛා කරනවා දැන් ප්‍රථම ධානයට ආව ප්‍රථම ධානයේ අතහැරලා තමයි දෙවෙනි ධානයට යන්නේ ඒක මේ ප්‍රත්‍යක්ෂා කරනවා ප්‍රත්‍යක්ෂාව තුළ තමයි උපේක්ෂාව හටගන්නේ තේරණේ එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතකොට ස්වාමීන් වහන්සේ අන්තිමට චලනේ මේ ස්පර්ශය බලන්නේ නැද්ද අන්තිමට? මොකද ස්පර්ශي බලන්න. මුළු සක්මටම බලනකොට සක්මට තුර ස්පර්ශي තියෙනවනේ. තියෙනවනේ. එහෙමයි සර්. අයි මොකද්ද බලන්නේ? අයි ආම ඒක. ස්පර්ශේ බලන්නේ නැද්ද? ස්පර්ශේ දැන් බැලිල්ලක් නැහැ. ස්පර්ශේ බලනවාද අරක බලනවාද මේක බලනවාද කියලා නැහැ. දැන් භාවනාව අතෙන්ට ඇවිල්ලා තියෙන ඒකාග්‍රතාවයට ආවට පස්සේ වෙන දේ බලන් ඉන්නවා මිසක් හොයන්න යන්නේ නැහැ කොමනවත්. හොඳයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපි එතකොට සප්ත සම්බෝ මේ බුද්ධංග ධර්ම හතෙන් මොකද්ද කරන්නේ අන්තිමට උපේක්ඛා සම්බෝධි උපේක්ඛා සම්බෝධිංගයට ආවට පස්සේ මොකක්ද අන්තිම වෙන්නේ අපි චේතනා පාල කරන්නේ කර්ම හදන එක නතර කරනවා පුඤ්ඤාවි සංකාර සහ අපුඤ්ඤාවි සංකාර හදන එක නතර කරනවා පටිසමුපාදේ නතර වෙනවා පටිසමුපාදේ ක්‍රියාත්මක වී කොහෙන්ද නිවන් දකින්නේ එහෙමයි සර් බුද්ධංග ධර්මතා හතෙන් කරන්නේ පටිසමුපාදේ ක්‍රියාවලිය කඩලා දාන්නේ කර්මය පුඤ්ඤාපි සංකාර හැදෙන්නේ නැහැ. අපුඤ්ඤාපි සංකාර, ආනඤ්ඤාපි සංකාර හදන්නේ නැහැ. ඒ දෙකම වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. අර අරූප ධ්‍යාන වඩන කෙනාගේ ආනඤ්ඤාපි සංකාර හැදෙන්නේ නැහැ. ඒක අර බාවරි බමුණාට නිවන් දකින්න බැරුණේ. ඒ කියන්නේ අරූප ධ්‍යාන වඩන. විඥානං ඡායතනේ, ආකාසානං ඡායතනේ නේද? එහෙමයි ස්වාමීනි. මොකද උපේක්ෂා සම්බොජ්ජංගේ නැති. උජ්ජංග ධර්ම වැඩෙනවා. සුදත් කුමාරයත් ඕවා හිටුවා නේද බුදු වෙන්න බැරම එහෙනම් බොජ්ජංග ධර්ම පිළිබඳ අවබෝධයක්කින් තොරව තමයි ආලාරකාර මුද්ද කරන පුත්තල කමටහන් දුන්නේ සිද්ධාත් බෝසතාණන් වහන්සේ. නමුත් බුදු වෙන්න බැරුණේ ඒකයි. ඒ වයිලුවට වෙන්නේ නැහැ. නමුත් ඒ වටන බුදු වෙන්න පුළුවන්. අරුපු ධානය වඩන නිවන් දකින්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ඒකේ මොකද්ද ප්‍රශ්නේ ක්‍රමයේ දැනගන්න. ක්‍රමේ දන්න දන්නේ නැතුව වැඩේ කරන්න බෑ. එහෙමයි ස්වාමීනි. මෙඩිටේෂන් එකයි මෙඩිටේෂන් එකයි භාවනාවේ දෙකක්. ඔච්චර මෙඩිටේෂන් කරා නිවන් දකින්න බෑ භාවනා කරන්න නැතුව. උජ්ජංග දරන වඩා. හරි. එතකොට ඒකත් තියෙනවා. ඊළඟට අනුදයිනවද? ආ ඔය තේරුණා. සමාධියට බාධා නොවන 9 15 නේ 9 15 කියන්නේ සති දෙක ඇතුළත කමටහන් තාන්න නේද 15 වෙනි නේද 21 කරේ 21 කරේ නේද 15 වෙනි එක 100 දෙවෙනි එක ගිය සතිය කතා කරන්න තිබ්බ ගන්න නේද තිබ්බ ගන්න භාවනා කාලය කාලය පුරාම ඔය සද්ද කරන්න ඕන. භාවනා කාලය පුරාම හුස්ම නොදැනී තිබුණ අතර හුස්ම දැනෙන තරම අරමුණු නොඋනේ. සමාධි ස්ථාවරව තිබුණ අතර සමාධි ස්ථාවර තිබුණ අතර දැනුවත් භාවයේ පමණක් පවත්වා ගතිමි. තමන්ගේ ගන්නේ? එහෙමයි සෝනා. ඊළඟ වාක්‍ය කියන්න තමන් මතක නැහැ යම් සද්දයක් එක දිගට ඇතෙන්නට උන නමුත් සමාධියට පාදන්න ඕනේ මතකයි නේද පෙළගත්ත නැත්නම් ආ කිසියම් શબ્දයක් එක දිගට ඇසෙන්නට උන නමුත් ඉන් සමාධියට බාධාක් නොවේ මදක් හෝ වෙනස් නොවනේ શબ્දය හඳුනා ගැනීමද නොවනේ නෝ තමයි වැදගත් දේ තමයි සමාධිය හරියට ඉන්නවද නැද්ද කියලා බලා ගන්න පුළුවන් එක ඉන්ඩිකේෂන් එකක් තමයි සමහරව දානවා මම සමාධියේ හිටියවල බල්ලෙක් බිරුවරු අල්ලපු ගෙදර තමයි බල්ලා බල්ලාගේ නම මේක අරුව තමයි බිරුලි. අහවල් ටොමියන් දාලා කියන සමාධියනොත් හිටියාගේ. හ්ම්. නේයනේ. ඒ කියන්නේ අපේ මනසේ ඒකාග්‍රතාවයේ ඉන්නකොට බාහිර අරමුණු ගන්න එක සම්පූර්ණයෙන්ම නතර වෙනවා. එතකොට නාම රූප එතකොට වෙන්නේ අර නාම රූප වලට බෙදෙනවා අරමුණු. ඒතර ශබ්ද ඇවිල්ලා ශබ්ද රූපය ඇවිල්ලා සෝත ප්‍රසාදේ කියන්නේ ආධ්‍යාත්මික රූපේ වැදිලා යනවා අර ටෙනිස් බෝලයක් පිටියට ගහලා වැදිලා යනවා වගේ වෙන්නේ ශබ්ද බලන්න යන්නේ නැහැ කාගේද ශබ්ද ඒවා හඳුනා ගන්න බෑ මොනවද කියලා නැහැ එතකොට අර ස්වභාවිකව නාම රූප වෙන් වෙනවා නාම රූප වෙන් වුණාම තියෙන කතන්දරේ තමයි අඳුරගන්න බෑ. නාම රූප දෙක එකට ගැට ගහලා තමයි අපිට විඥානයේ මායාව හදන්නේ. මහාන මැෂින් එකේ නැහෙන විදිහ දන්නවනේ. දෙක දන්නේ නැහැ. කොයි මැහුවට. මේ මහාන මැෂින් එකේ අර මහානෝ වගේ එකක් තමයි නාම රූප විඥානය කරන්නේ ඒකයි. ඒ කියන්නේ ඕකේ ඔරිජින් එක ගත්තොත් කාටුන් රූපයක් තමයි එන්නේ. මොලේ මොලේ ගත්තට පස්සේ බ්‍රේන් එකේ ආ ඊට දැන් මොලේ ගැන කතා කරන්නේ. බ්‍රේන් එකේ ඇත්තරම ෆුල් ඩීටේල් නැහැ. දශමෙටම. එහෙම මතකයක් නැහැ. දැන් ලාවට කටු මේකක් තමයි ගහගෙන ඉන්නේ. ස්කෙච් එකක්. අර පරණ චිත්‍රපටි දැකලා තියෙනව නේද? පරණ 1930 ගණන් වල අර චලන රූප වගේ තියෙන. එහෙම එකක් තමයි මොලේ තියෙන්නේ. මොලේ මේ clear 3D picture එකක් මේවා එහෙම මතක තියාගන්න බෑ detail මේ අපි මේ කම්පියුටර් එක save කරන් ඉන්නවා වගේ එහෙම full detail එකක් නෑ. පොඩ්ඩක් එහා මෙච්ච ගමන් එයාට මේ මේක මැකිලා යනවා. ඒක දැන් සමහර දේවල් අපි කියන්නේ මේම මතක දුන්න දැන් මතක් වෙන්නේ නෑනේ. දැන් මතක නෑ යාගේ මතක නෑ මට ඒ රූපේ. ටක්ගාලා මේ මේ හොඳට මතක් වෙන රූපේ අමතක ගන්න බෑ. ගන්න බැරි නියුරෝන් පැටර්න් එක හරියට සෙට් වෙන්නේ නැහැ. මොකද ඒක ඒ දත්තේ තියෙන එක තැන විතරයි. එතන ළඟින් මොකක් හරි එකක් ගියොත් ස්නායු ආවේ ගියක් ගියොත් අරකට එක්ක ඇමිනිලා එනවා. දැන් සමහර වෙලාවට අපි වෙන දෙයක් හිතනකොට ආ මට අන්න ඊයේ ඊට පෙරන අද මතක් වුණා කියලා එන්නේ. එන්නේ මොකද ඒකත් එක්ක ළඟින් ගිය වෙන එකක්. වෙන එකක් අපි හිතේ තිනකොට අරකට එක්ක පැටලවිලා. ඒක නිසා මේ විඥාණයෙන් තමයි ඕක මොඩිෆයි කරලා මේ රූපය ක්ලියර් කරලා අපිට හදලා දුන්නේ. අන්න ඒක වෙන්නේ මනසෝන. ඒක මොලෙන් කරන්න බෑ ඒක. මොලෙන් භාගයයි හිතෙන් භාගයයි. ඒ කියන්නේ හරියන එක අපි දැන් ওই දැන් කම්පියුටර් මේ ෆෝන් ෆෝන් වල මේ කැමරාව තියෙනන්නේ වගේ. ඒ කැමරාවෙන් ඔය ෆොටෝ එක ගන්න බෑ. අපි Apple ෆෝන් එක විශේෂයෙන්ම Samsung අලුතෙන් ආව ෆෝන් එක ඒගොල්ලෝ කරන්නේ පොඩි අර ෆොන්ට් එකක් තමයි හදන්නේ. මේ මේ මේ මනුස්ස රූපේ අපි නිකන් අර දල මේකක් තමයි දෙන්නේ. ඒතකොට දැන් AI වලින් තමයි artificial intelligence වලින් තමයි ෆොටෝ එක සම්පූර්ණයෙන්ම හදන්න දැන්. එහෙනම් ඔච්චර හොඳ ෆොටෝ එකක් ওই චූටි කැමරාවකින් ගන්න බෑ. අරක මොඩිෆයි කරනවා මේජ් එක. මේජ් එක මොඩිෆයි කරලා හොඳ ක්ලියර් DSLR කැමරාවකින් ගත්තා වගේ high quality ලොකු අර කෝටි ගාණක් විතර වෙන ලොකු අර මේ වීඩියෝ කැමරාවකින් ගත්තා වගේ හොඳ ෆොටෝ එකක් අපිට පෙන්වනවා. පෙන්වන්නේ අර AI වලින් ෆොටෝ එක හදලා. දැන් ඔය AI වලින් ඔය කරන එක තමයි හිතේ කරන්නේ නාම රූප එකට ගැට ගන්නවා. ටටටක් ගාලා ගැට කොණ්ඩේ මේමයි මේ මේමයි මේ මේමයි තිබුණේ කියලා එයා හදනවා. ෆොටෝ එක. මේ ඉමේජ් එක හදලා අපිට හිතෙන් ඒක පෙන්වනවා. ඒ කියන්නේ මොළයනොත් මොළෙන් තමයි දෙන්නේ මේ ස්ට්‍රෙච් එක මේජ් එක. එතකොට දැන් ඔය ඒක හොඳටම තේරෙනවා දැන් භාවනා කරනකොට ශබ්ද රූප අඳුර ගන්න බෑ. කණේ ඇදිලා යනවා ඉතරයි. මොකද මේ අහවල් රූපේ කියලා අඳුර ගන්න මොළෙන් එන්න ඕන මොළෙන් කලින් ඒ රූපය අහලා තින්න ඕන එයා ඒක ජෙනරේට් කරගන්නත් ඕන. බල්ලෙක්ගේ සද්දයක් කියලා අඳුරගන්න බල්ලගේ සද්දෙද අහලා දෙන්නේ මුලින් රෙහින් එකේ ඉන්නවනා මේ අහවල් බල්ලා තමයි බිරුවේ කියන එකයි ඒ ඔක්කොම ඔක්කොම ක්ලියර් කරලා හදාගන්න ඒ අර නාම රූප දෙක එකට ගානට සෙට් වෙනවා. ඒකට තමයි ආයතනේ සලායතනේ හරියට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. නාම රූපච්ච සලායතන. සලායතන පච්ච ස්පර්ශ ස්පර්ශයෙන් තමයි වේදනාව හටගන්නේ. වේදනාවෙන් තමයි සංඥාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ. වේදනා සංඥා දෙකෙන් තමයි අපි හැත්තරම හරියටම මේ අහවල් ශබ්දේ කියලා අඳුරගන්නේ. මේ දෙකත් ඕන. එතකොට සෝතායතනයේට ශබ්දේ වැදිලා එතන ඉඳන් පස්සපච්චය වේදනා කියන තැනට එනකන් මේ ඔක්කොම ටික ක්‍රියාත්මක වෙන එක නතර වෙනවා. මානසික ඒකාග්‍ර සමාධිය සමාධිය තුල. බාහිර දේවල් ඔක්කොම ඩිස්කනෙක්ට් වෙලා යනවා. ඒ ටික ඩිස්කනෙක්ට් වෙලා සමාධිය ආවට පස්සේ ඊට පස්සේ සමාධියෙන් පස්සේ එනවා දැනුවත් භාවය. පූර්ණ දැනුවත් භාවයක් එනවා. පරිපූර්ණ දැනුවත්. අන්න එතෙන්දී අපි කිසිම චේතනාවක් පහළ කරන්නේ හැමදේම එන්නේ අරමුණු වල නාම රූප ක්‍රියාත්මක වෙන විදිහ අපිට පේනවා. මේ නාම මේ රූප කියලා කඩන්න දෙයක් නැහැ එතන හුස්ම ගත්තට පස්සෙත් අපි කලින් දැක්ම හුස්ම නෙමෙයි එතකොට අපිට වැටේ. හුස්ම කැඩි කැඩි යන ස්වභාවය තමයි අපිට වැටෙන්නේ. කොටස් වල කැඩි කැඩි යනවා, බිලි බිලි යනවා, ඇට ඇට වගේ දැනෙනවා. අන්න එහෙම දැනෙනකොට අපි තේරුම් ගන්න ඕන දැන් කෙලින්ම ප්‍රඥාව. නැත්තර අපේ හිත ඇවිල්ලා දෙනවා. ඒලට අපි පුළුවන් තරම් ඒක ඒකට වැඩෙන්න මනසේ ඒකාග්‍රතාවය වැඩෙන අපි ඒකට උදව් කරන්න ඕන. තේරෙන්නේ? කවුද මේ? නෝ. ස්වාමිවාස දැන් මේ බාහිර ශබ්ද දැන් ගියේ එහෙම මුකුත්ම ඇහෙන්නේ නැති තැනටම ගියා. ඒ කියන්නේ මුකුත් ඇහෙන්නේ නැහැ. නිකන් ලොක් වෙලා වගේ කන. ඔව් ඒක සම්පූර්ණයෙන්ම ඇහෙන්නේ නැත්නම් ඩීප් ගැඹුරු සමාධියට. දැන් අර ඇහිලා ඇහිලා අර සම්පූර්ණයෙන්ම ඇහින එක නතර වෙනවනේ. නතර වෙලා ආයි ඕක හොඳ සමාධියකට ආවට පස්සේ විපස්සනාවට ආවට පස්සේ තම සමතේ ඉන්නේ. හොඳට විපස්සනාවටම වැටුණාට පස්සේ ආයි ද ඇහෙනවා. දැනෙනවා. ඔක්කොම වෙනවා. උනාට පස්සේ ඒකත් එක්ක හිත යන එක නතර වෙනවා. හිත යන එක නතර වෙලා ඊට පස්සේ වෙන්නේ අරමුණ එනවා තියෙනවා යනවා. එනවා තියෙනවා යනවා. උපාද ටිති බම්බ. අන්න ඊට පස්සේ තමයි විදර්ශනාව උදේවයි. භාවනාවෙන් මම නිකන් සද්ද හෙනවා වගේ කියනවා දැන් මට එක දවසක් වුණා මේ නිකන් කනගාව ඉඳන් කවුද කෑ ගහගෙන නිකන් ඒ මිනිස්සු නෙමෙයි කියන්නේ බාහිරින් නෙමෙයි මේක භාවනාවෙන්ම වගේ වුණා. ඕ ඒවා ඉතින් අර කුරුකුරු සද්ද එනවනේ ඒක ඇතුලේ තියෙනවා. මනස ඒක තමයි කියන්නේ අර මේ මේ ඒ කියන්නේ අර මොලේ සහ හිත ඕක අර කලින් ක්‍රියාත්මක ක්‍රියාත්මක වුණානේ අඛණ්ඩවම එතකොට ඒගොල්ලෝ අර හද හද දීපුවා ඒවා තමයි වෙන්නේ අර පරණ පුරුදු එනවා ඒක ගෝසාව එනවා මොකද එකපාරට මේක අර වැඩ කිලෝමීටර් 100ක විතර යන වාහනය බ්‍රේක් ගහලා නතර කරනවා වැඩන්නේ දැන් කරන්නේ භාවනාවේ. අල්ප ගානක ඒවා. නතර කරනකොට මේ අර 100ට 100 නතර වෙන්නේ ඒ කුරු කුරු ගාන ශබ්ද එන්නේ මොකද දැන් අර කලින් අර මේ මේ මේ මොකද්ද මනෝ විඥාණයට අර එක හදාගන්න බෑ දැන් ඇත්තටම අපිට ඇහෙන සද්දත් කුරු කුරු ගාන එකෙන් තමයි පටන් ගන්න. තේරුණාද? කොයිනොත් ඉනගෙන. ඔව්. ඒ කියන්නේ හැම හැම අපි අපිට හිතට එන රූප, ඔය සේම මතක් වෙන දේවල් ඔක්කොම කාටුන් එකකින් තමයි පටන් ගන්න මුලින්. පටන් අරගෙන තමයි පස්සේ ලස්සනට රූපේ හදලා වේදනාව සංඥාව සංඥාවෙන් තමයි වෙන් කරලා අඳුරගන්නේ. ඊට පස්සේ අපි කර්ම හදන්න පටන් ගන්නවා. තණ්හාව. පස්සපච්ච වේදනා වේදනා පච්ච තණ්හා. වේදනාව කියන තැන පටිච්චසමුපාදයට ඒක දාලා නැහැ වේදනාවත් එක්ක සංඥාවක් තියෙනවා. ඒ දෙකෙන් තමයි තණ්හාව හදන්නේ. කර්ම හදන්නේ. කර්ම හැදෙන්නේ එතන තණ්හාව. තේරණේ? දැන් අපේ රිද්මරෝණ නැහැ නේ කියන්නේ. ඉක්මන මඩක හොඳ කමටහන් වර්තාවක් තියෙනවා මේ මේක අනිත් අය වැදගත් වෙනවා ආ සිතේ ඇහි කෙරේ උපේක්ෂාව වරින් වර උස්ම දැක ගැනීම සහ සද්ධාව දැක ගනිමින් සිටි සිත ඇති වී නැති වේ රූප ශබ්ද අවකාශයේ සීලු දැනීම සිත ඇතිවීම බිඳ වැටීම වේ අර මම අර කිව්වදී සියල්ලෙහි ඔන්න දැන් තියෙන සියල්ලේ අනිත්‍ය බව අනාත්ම බව දැකගත් සිතින් පසුව නැවත පෙර පැවති විස්රාමයටපත් වෙයි. උපේක්ෂාව වඩනකොට ආපහු ඒ ඔස්සේ යන්නේ නැහැ. කෙලින්ම උපේක්ෂාවට තමයි එන්නේ. සිය මානාපානයේ සමග සිත තව තවත් ගැඹුරට ඇදෙයි. එක වේලාවක් ඒ දෙසම බලමින් සමාධිය තුළ සිටි. දෙපාරක් පමණ කැස්සක් ආ නමුත් එයද ඇතවීම නැතිවීම ලෙස දැක ගනී. බොහෝ වෙලාවක් සිතේ විශ්‍රාමයේ අරමුණු කරමින් සිටින. දැන් ඕගලන්ට කැස්සක් ආවොත් මොකද වෙන්නේ? භාවනා ඉවරයි. ඉවරයි නේද? එදා එදා භාවනා ඉවරයි. හා? අන්න ඒක තමයි කියන්නේ. කැස්සක් ආවේ භාවනාවට බාධාක් උනේ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කර බාන අවසන් කරේ. බාන ඉවරයි. කැස්සොත් ඉවරයි. වැස්සොත් ඉවරයි බාන. මැස්සෙක් වැහුවොත් ඉවරයි බාන. ඔන්න සම්මා දිට්ඨිය තරම්. තව තව තියෙනවද වත්තා නෑනේ. ඒ ටික තමයි තියෙන්නේ. <clears throat> ආ මොනාර තියෙනවද කතා? තාරක් නැද්ද? ඔක්කොම හරි ධම්මදිට්ඨි හරි දැන්නේ. <clears throat> ඒ නම් හිත විතරේ ගන්න නැති. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් ඕක තමයි දැන් භාවනා කරාට ඉතින් මේ කාලේ භාවනා කරාට නිවන් දකින්න බැරි හේතුව ඒකයි. මේ කාලේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. සම්මාදිට්ඨිය අවුලද? අවසරයි ස්වාමීන් වහන්සේ. සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය නෙමෙයි තමයි. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? මම දන්නේ නැහැ. දැන් දෙකකට තියෙන ඉදිරියදා ජීවිතේ පතර අප සාමාන්‍ය ගත කරන ක්‍රමයට ලෞකික සම්මාදිට්ඨිය වෙන්නේ කවුද? චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීමයි තියෙන මොන සම්පාදිකයද? මේ ලෝකෝත්තර සම්පාදිකය. අනේ කරාම හරි ලෞකික බබූතයක් හොව පටලවන්න යන්න ඕනේ නෑ නතර. මේමයි සෝනස්. ඔව් පොත්වල ඔක තමයි වෙලා දෙන්නේ. වැල් වට අරන් දානවා මැදට. දැන් ඔය විසුද්ධි මාර්ගයෙන් බලන්න මුලින්ම මොනවා මොකක්ද දෙන්නේ කියලා. චරිත වලට බෙදලා දෙනවා. චරිත. මෝහ චරිත, දේශ චරිත, රාග චරිත කියලා. එහෙමයි. දැන් බුදුහාමුදුර එහෙම නැත්නම් පළවෙනි ධර්ම දේශනාව වෙන්න ඕන මේ මිනිස්සුන් අස්සට මහණුන්ව බෙදන්න ඕනේ චරිත පහක්. බෙදලා මේ කොණ්ඩඤ්ඤලේ චරිතය මෙයමයි. ඊට බණ කියන්නේ මම මේ විදිහට. කොණ්ඩඤ්ඤ අනිත් එක්ක නාවල කොණ්ඩඤ්ඤ වප්ප මහණ නම් මතකද? වප්ප බද්දී වප්ප බද්දී මහා නාම අස්සයි. අස්සයි. අසජී ආඳුරුත් අර අර මේ මොකක්ද අර සරුවත් මොගලන්ට බණ කිව්වේ අසජී ආඳුර නේද? අසජී. කෝඩි උපතිස්සනේ. ඔව්. අසජී ආඳුරන්ගේ බණ. ඒ ධම්මා හේතුපබව නේද? ඒකනේ. ඒ ධම්මා හේතුපබව. එතකොට දැන් විසුද්ධි මාර්ගයට අනුව යනවා නම් කෝඩිතගේ කෝලිත මොකද්ද මේ මේ චරිතවලට බෙදන්නේ. දැන් මේක කියන්නේ කියලා. දැන් එහෙම චරිත වල බෙදෙන එකේ තියෙන වැරද්ද මොකද්ද? මෙයා මෝහ චරිතයක්, මේ දේශ චරිතයක්, මෙයා රාග චරිතයක්. කාන්තාවක් දැක්ක ගාම රාගෙන් යන චරිතය. කියලා අපි හිතමු එමේ. දේශ චරිතයක් කියන්නේ. දැන් එහෙම බෙදාගෙන මුලින්ම ඔබ පටන් ගන්න ගියොත් ස්ටාර්ට් එකේ ආරම්භයේදී ඔහොම ගියොත් එහෙම මම දැන් මේ රාග චරිතයක් මට මේ බය ඒකින්ද මම අසුබේ වඩන්න ඕන අරකයි මේකයි කියලා ඔක බෙදා බෙදලා ඔය කතන්දරයකට ගියොත් උතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? අවුල මොකද්ද? අපි අර මූලික වශයෙන් සීල සමාධි ප්‍රඥා වශයෙන් එන්න අරෂ්ඨාංගික මාර්ගයේ පිළිවෙලට අපි යනකොට අපි සම්මා කල්යාණ මිත්‍රයන්ගේ බණහල් එතනින් පටන් ගන්නවා. ඒක නෑනේ ඔය බණ පොත්වල ඒක නෑ. භාවනා කෙනෙක් ගන්නන් ගිය කල්යාණ මිත්‍රෙක් පලාදපත් නෑ පටන් ගන්නේ. චරිතවල බෙදලා තමයි වෙන්න චරිත 10යි 15යි මෙච්චරයි කර්මස්ථාන 15යි. හරි. පටන් ගන්න කල්යාණ මිත්‍රයාගෙන් බණ අහලා. කල්යාණ මිත්‍රයාගෙන් බණ අහලා සම්මා දිට්ඨියට එනකොටම එයා අර ගෙනාව චරිතය තරම වෙනස් වීමකට ලක් කරනවා. හ්ම්. ඒ නිසා චරිත ස්වභාවය කියන එකත් ස්ථිර නෑ. අපි චරිත වලට බෙදනවා කියන පුද්ගලයෝ ඒ තරම් නිත්‍ය සංඥාවෙන් තමයි බෙදන්නේ. එහෙමයි. රාග චරිතයේ තියෙන කෙනා සම්මා දිට්ඨියට ඇවිල්ලා යම් කිසි සීලයක් සමාදන් වෙනකොටම ඒක රාගයේ යම් ප්‍රමාණයක් අඩු වෙනවා සීලෙන්. භාවනාව තියෙන අන්තිමටනේ. සම්මා දිට්ඨි සම්මා සංකල්ප වාචා කම්මන්ත ආජීවය. පාරිශුද්ධත්වයට එනකොට. ඊළඟට කාමේ සුමිච්ඡාචාර ආදී ශික්ෂාපද ඒ ටික කම්ප්ලීට් කරලා එනකොට කාම ඡන්දේනේ තියෙන්නේ. එහෙමයි. කාන්තාවන් ගැන මතක් වීමනේ තියෙන්නේ. ඒතකොට මතක් කරනවා. ඒ කියන්නේ මේ මනෝ විඥානයේ ක්‍රියාත්මක වීම. මනආයත. ඒකට ඊළඟට තියෙන්නේ සමා වායාමයේනේ. జాగරයන යෝගයේදී යෙදීමයි. පූර්ව ප්‍රයාත්‍රි జాగරයන යෝගයේ යෙදීම කියලා තමයි සතරේනියම. එතෙන්ට එනකොට චරිත ඔක්කොම වෙනස් වෙනවා. වෙනස්. ඒක නිසා මම රාග චරිතයක් මම දේශ චරිතයක් කියලා ලේබල් ගහගෙන මේ ගමන යන එක වැරදි. තරම වැරදි. අර්ථවට බෙදාගෙන ඒක. ස්ටාර්ට් එකම වරද්දාගෙන දින්න. එම් බෑ බණක් අහනකොට චරිතය වෙනස් වෙන්න පුළුවන් එක බණේ. හරියට බණක් කරනවා. අදහන බණ නේ මං කියන්නේ. සම්මාදිට්ඨියට ආපම ඔක චරිතය වෙනස් වෙනවා නේද? තර කොහෙන්ද චරිතවල බෙදන්නේ? බෙදන්න බෑ. කොහොම ඔය අසුභ භාවනා වඩන්න එහෙම දැන් රාගය තියෙන කෙනාට වැඩිපුර අසුභය වඩන්න කියලා කියනවා. එතකොට ඒක වෙන්නේ මොකද? ඔය පටලවගෙන තියෙන ඔක්කොම ගොඩක් අර සම්මාදිට්ඨියටයි යම් කිසි කාලයක් සමින්නාසන භාවනා කරගෙන යනකොට මගදී පින්නපාත යනකොට කාන්තාවක් දැකලා මගදී රාගයක් එන්නේ. අන්න එතකොට අපි ඉනේ ගහලා තියන් ඉන්නවනම් අසුබ භාවනාව දැක්ක ගාමේ අසුබ වශයෙන් අනිත්‍ය වශයෙන් දැක ගන්න. ඒකයි මහණේ රූපේ අනිත්‍ය වශයෙන් දකින්න කියලා මම කලින් කිව්වේ ඒක. රූපේ කියන එක පුද්ගලයාන වෙනස් වෙනවා. කාන්තාවක් ගැන ගැන හිත හිත ඉන්නවා ආන්දුරම කුටියට ඇවිල්ලා. එයා රූපය අනිත් වශයෙන් දකින්න ඕනේ ඒ රූපේ. කාන්තාවගේ රූපේ. ඊට ධ්‍යාන භාවනාවක් වඩන කෙනා රූපේ වශයෙන් අනිත් වශයෙන් දකින්න ඕන නම් උග්ගාන මිත්‍ය ප්‍රතිභාව නිමිත්ත. ධ්‍යාන සමාධි සමාධි නිමිත්ත. ආලෝක නිමිත්ත එහෙම නැත්නම්. වචන භාවනාවට නම් වචන නිමිත්ත. ඒවා වෙනස් වෙනවා. චරිත ස්වභාව. ඒක කර්මස්ථාන තීන්නේ අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් මුලදීම ලේබල් ගහලා මේ මෙයා මෙහෙම මෙයා මෙහෙමයි කියලා එහෙම යන්න දෙන්නේ කර්මස්ථානදී. ඔය දන්නේ නැහැ. දන්නේ නැත්නම් මූලික සිද්ධාන්ත ගන්න නැතුව නෙමෙයි. දන්නේ නැතුවනේ ඔක්කොම කරන්නේ මේ ඒක. මොකක්ද දන්නේ? දැන් අපි වැඩසටහන නතර කරන්නේ දැන් මැදේ නතර සම්මවත් තින්. මම දැනගන්න තියෙනවා ප්‍රශ්න අහලා දැනගන්න පාද ලබන සතිය තමයි. මොනවද ප්‍රශ්න නැද්ද? කොහොම හරි. සම්මාදිට්ඨිය හරි ඕකේ. එතනනම් දෙන්නම් බැටේ. දැන් ළමෙක් එහෙම එනවනේ අඬාගෙන. අම්මා දික් ඉන්නේ. අඟට එන්න එපා. <laughs> දුක දුකට හේතු වන්නේ නෝ අඩාගෙන. එහෙම හරි මතක් කරගන්න ලොකු දෙයක් එනේ. එහෙම හරි නිකන් හරි මතක් කරගන්න වීලුවට හරි. එතකොට අර ළමයට තියෙන බැඳීම අඩුයි. ඔන්න එනවා දුක එනවා අඩාගෙන <laughs> කියන්නේ. අතීත දුක. එන වර්තමානයේ ඒකත් සෑහෙන වටිනවා. ඒ කියන්නේ බලන්න දැන් එහෙම කියලා ඒ එකක් අතෑරිය ගමන් බලන්න කොච්චර සැනසීමක් වෙනවද කියලා ළමයිගේ මේවා කතා අතෑරලා දාන්න බලන්න. ඒ තමන්ගේ ළමයා තමන්ගේ ළමෙක් නෙමේ වගේ නිකන් හිතන්න බලන්න. කීයක් අර මොනතරම් කොච්චර දුක් නැවක් තරම් විතර දුකක්. කන්ටේනර් පෙට්ටියක් තරම් විතර දුකක් අඩු වෙනවා. මේක මට ආදාළ දෙයක් නෙවෙයි. ළමයා ඇඬුවට මම මොකටද දන්නේ මේ කොයි ඉඳන් <laughs> කොයි දාපු එකෙන් මගේ කියන්නේ හිතව ගම සංසාර චක්‍රය යන සත්තු ටික ගන්නවනේ සතෙක් නේ වෙන්නේ කියන්න මොකා වුණාද කියලා අපි මොකද අපේ එකෙක් කෑනේ ඒ හිතපු ගම දුක් කීයක් නැති වෙනවද කියලා යුරෝපේ වුණත් එහෙමනේ අවුරුදු 18 18 පෑන් 16 පෑන් ගාව ළමයා අතහැරලා දානවා. ඒක තමයි නියම චතුරාර්ය සත්‍ය. <laughs> උන්ට ඒක තේරෙන්නේ අර බුද්ධංග ධර්ම පිළිබඳ වැටහීම නැති හින්දා. අවත සුද්ධන්ට ඇත්තටම මේ අපිට වැඩිය හොඳ නැතහැරීම තියෙනවා. අල්ලා කිසිම දෙයක් බදාගෙන ඉන්නේ නැහැ. අපේ මේ પરම්පරාව අත්මුතු પરම්පරාවම බදාගෙන බෞද්ධයන් සුද්ධන්ට හොඳට භාවනා කරන්න පුළුවන් උන්ට අර කියලා දෙන්න එකක් නෑ ඒක වෙලා නෑ කියලා දෙන්න කෙනෙක්. උන් කරන්නේ meditation peace of mind. මනසේ සාමය. අර හිත විසිරෙන එක නැති කරගන්න තමයි ඒගොල්ලන්ට ඕනේ අර මේ භාවනාවක් කරන්න. හිතේ අර චංචල බව ජොබ් එකට ගිහිල්ලා ගිහින් ආයෙ හිතුවදී ආයෙ ජොබ් එකට යන්න ෆ්‍රෙෂ් මයින්ඩ් එකේ යන්න තමයි ඒගොල්ලෝ භාවනා කරන්නේ. බොජ්ජංග ධර්මයන් ගැන ඒට එහෙම නැහැ. නමුත් ඒගොල්ලෝ හරියට කරොත් අපිට වඩා ඉක්මනට කරනවා. මොකද මේ මිනිස්සු ওই ළමයි ගැන එහෙම ලොකු බැඳීම් නැහැ. දැන් මොනවද දැනගන්නේ? දවසක් කරලා බලන්න සම්මාදිට්ඨිය එක දවසක් ඉඳලා බලන්න. එක දවසක් ඉන්න පුළුවන්. බලන්න චිතිවිලි කීයක් කීයකින් අකුසල් කීයකින් අපායගාමී අකුසල් කීයකින් ගැලවෙන්න පුළුවන් දෙයක් එක දවසක් සම්මාදිට්ඨිය ඉන්න බලන්න. දුක දුකට හේතු දුක නැති කරන්න ඕන කියලා ඔය චක්‍රය ඔලුව තියාගෙන එදිනෙදා වැඩ කටයුතු කරලා කොයිතරම් දුක් ප්‍රමාණයක් නැති කරගන්න පුළුවන්. එහෙම කරගත්ත කෙනෙකුට භාවනා කියන්නේ නැතිනම් තමයි ඉන්නේ. දවසෙන් කරන්න පුළුවන්. සුමානින් පොඩ දාන්න. දැන් එහෙම කරගත්ත අය අන්තිම කාලේ තමයි කවටාවන්තාවල් තියෙන්නේ නේද? අන්තිම දැන් අන්තිම වර්තාවලදී තියෙන්නේ අර අපි ළමයි ගැන හිතන ගැන අතෑරියා නේද? අර ඔය කමටාවන්තාවල් බලන්න. ඒ තේරම මට දැන් මේ ළමයි ගැන මේකක් නැහැ. ඔක්කොම ළමයි ලෝකේ ඉන්න ඔක්කොම ළමයි එකයි වගේ. දැන් බලන්න අන්න එයා සම්මාදිට්ඨියට ඇවිල්ලා තියෙන. අපටවත් කීයකට පස්සේද බලන්න. ආපු ගම සෝවන්. ඒ ටික ඉවරෙච්ච ගම. බෝ පොඩි දෙයක් කරන්නද? ඔක අතහැරලා දාන්න තියෙන්නේ. අතාරින් සම්මාදිට්ඨිය. සම්මා සංකප්පේ තමයි ඉබේම නික්කම සංකල්පන අව්‍යාපාද අවිහිංස සංකල්පන නිකම්මයි තියෙනවා මම දිටිනා ඒකයි කතන්දරේ අපේ කමටාර්ථා 100කින් 200කින් කරන වැඩේ තමයි බුදුහාමුදුරුවෝ එකපාරේ එක බණපදී බාහිදාරු දෙරිගේ දැක්කොත් දැක්ක පමණම කතා කරනවා. ඔකෙන් දුක තමයි හටගන්නේ කියලා කොහෙද? ඕක කරගන්න බැරිම නෙමෙයි මෙච්චර කල් මේ තටම තටම ඉන්නේ. අරගයි ගෙදර අරගයි ප්‍රශ්නේ මේකයි අවුව වැස්සන් හරියගේ මගුලයි ගිහී ගිහින් ඉන්නවා ඉතින් හැමදාම දරාට උයන්නක් තියෙනනේ ඊළඟ රෑ කෑම කෙලින්ම අම්මා දික්කියට කනෙක්ට් වෙලා තියෙන්නේ සතර සත්‍ය ඒවා තමයි රෑ කෑම ගැන සෙයි අවස 3 වෙනකම් කොට්ටම මානවයාගේ ලක්ෂණය තමයි රෑ කෑම. යන හිතට ගන්න එක. රෑට ගන්න මොනවද? මේ දුකක් තියෙන දුක නැති කරගන්න ඕන. භාවනා කරන්න ඕන. මේ හිතේ එන අරමුණු ටික මේව කරගන්න ඕන නේද? ඒ එහෙම එකක් නැහැ. රෑට ගන්න මොනවද? ඒක තමයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ ඔතන තමයි තියෙන්නේ. ඔය ප්‍රශ්නේ තියෙනකම් ඔබ කවදා මම දන්නේ නැහැ. උත්තර මාර්ගය. භාවනා කරොත් දෙන උපදේශ අනුව කරගෙන ගියොත් පුළුවන්. දෙන උපදේශ කියලා කියන්නේ උපදේශ දෙන්නේ සම්මා දිට්ඨියට. අවරණ. සම්මා සමාධියට නෙමෙයි මම උපදේශ දෙන්නේ. සම්මා සමාධියට උපදෙස් දෙන්න අවස්ථාවක් නැහැ කාටවත්. සමාධියට ආවට ආවට පස්සේ ඕන කෙනෙක් දන්නවනේ සමාධිය කියනවානේ. දව කියන්නේ වර්තාලදී. ඒක මම කියලා සමාධිය ඒ මම කියලා සමාධිය ගන්න පුළුවන් නේද? හැමෝටම භාවනා වැඩි ගත්ත සමාධියක් නැහැ. මම භාවනා උපදේශ කියලා ඔයගොල්ලන්ට දෙන්නේ සමාධිට්ඨිය හදන්න විතරයි. මා සමාධිය ඕ භාවනාවේ හැදෙනවා. මම කවදාත් කියලා තියෙනවද භාවනාවට වැඩිගෙන හිත සමාධිමත් කරන්නේ? සම්මා වායාමය සම්මා වායාමයේ තුලින් සීලය හදලා සීලේ සමාධිට්ඨිය වඩනවා. මේ දෙනකොටත් මේ දේ කරන්න බෑ කියලා. දැන් හදන්න. ඒක හැදුවට පස්සේ ඔක්කොම එක කම්ප්ලීට් වෙනවා. ඒ ටික ඔක්කොම අර හතම කම්ප්ලීට් වෙච්ච ගමන් සමාධිය ඇවිල්ලා ඉවරයි. අම්මා සමාධියට කමටහන් හිත සමාධිමත් වෙන්නේ. සම්මා සතියට. අම්මා සමාධියට කමටහන් දෙනවා කියන්නේ ඉතින් බාන ගුරුවරයා වැරදි. ගුරුවරයා දන්නේ නැහැ මොකද්ද අර ෂ්ටාංග මාර්ගයේ වැඩෙන පිළිවෙලට කමටහන් දෙන්න දන්නේ. මම ඒකාග්‍රතාවය පවත්වාන කියලා කියන්නේ මොන ඒකාග්‍රතාවද? මම කියනවා නේද භාවනා අරමුණ නොදෙනින් ගියොත් නේද? ඒකාග්‍රතාවය තියාගන්න. දැනුවත් බව පවත්වාගෙන යන්න කියලා මම කියනවානේ. ඒ කියන්නේ මොන ඒකාග්‍රතාවයද මම ඒ කියන්නේ? අරමුණේ ඒකාග්‍රතාවය. යෝගාවචරය ප්‍රත්‍යක්ෂින් යෝගාවචරය ප්‍රත්‍යක්ෂින් දැකගත්ත ඒකාග්‍රතාවය. ඒක යා තමයි කියන්නේ. දැන් ඕගොල්ලෝනි කියන්නේ හිත එහෙම යන්නේ නැතුව භාවනාරමණි හිටියා කියලා. එහෙමයි. මම කියන්නේ මොකද්ද ඒක දිගට පවත්වන්න කියලා මම කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම නැත්නම් මම 아무තු ඒකාග්‍රතාවය ඕගොල්ලන්ට ගොඩනගලා දීලා නැහැ කවදා. ඒක නිසා ඒකාග්‍රතාවය කියන එක මට හදලා දෙන්න බෑ ඒක. ප්‍රත්‍යක්ෂයෙන් යෝගාවචරය දැක්කා වූ ඒකාග්‍රතාවය තමයි මම කියන්නේ කාලය වැඩි කරනවා. ඒක මේන්ටේන් කරනවා. ඊට පස්සේ බලන්න ඕනේ ඒකාග්‍රතාවය කැඩෙනවා නම් මොකද හේතුව? හේතුව සම්මාදිට්ඨිය නම් පිළිවෙලට දැම්මන් කියලා දුන්නා. හේතුව. එහෙනම් මේක හදාගන්න. ජීවිතේට කරන්න බෑ ඒක සම්මාදිට්ඨිය හදනවා කියන්නේ ලේසි නෑ. හරි අමාරු වැඩක් අර අඩි 100ක් උස බිත්තියක් ඉනිමකක් මත වගේන කෝවා ගඩක් එක. ඕගාත් නැහැ. අම ටික ටික පුහුණු වෙනකොට පුහුණු වෙනකොට තේරෙනවා මගේ මේ මේ වැරදි ටික තියෙනවා. ඒක මං කියන්නේ හිතවිල්ලක් එනකොට මම අහන්නේ ඒකයි. මොකද්ද හිතවිල්ල? හිතවිල්ලේ ඔරිජින් එක මොකද්ද? ඔරිජින් එක තමයි එක්කම කාත් එක්ක හරි කතා කරලා වල්පදව තරලා ටීවී බලලා හරි බහූතයක් කරලා තියෙනවා. ඒකනේ ඔයාවේ. එතකොට මේ වැරදි කොතෙන්ද සම්බන්ධ වෙන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති නිසා. සම්මාදිට්ඨිය තිබුණ කෙනෙක් බහූතයට කර කරින්නේ නැහැ. අනවශ්‍ය දේවල් හිතේ දෙන්නේ නැහැ. අනවශ්‍ය දේවල් හිතේ දෙන්නේ නැති කෙනා බාහිර වැඩි ගත්තා නම් සමාධිය නේද? සමාධිය ප්‍රඥාවලන්නේ. තරදා ප්‍රශ්නේ තියෙනවා. ප්‍රශ්න තියෙන තැනක් දන්නවා ඔක්කොම දන්නවා කරන්න බැරි. කරන්න බෑ ගෙදර කට්ටිය වැඩි. අම්මා දිට්ටිට කකුලෙන් අදිනවා ඊළඟට අම්මා දිට්ටි. ගෙදර කට්ටිය ඇවිල්ලා කකුලෙන් අදනවා අම්මා දිට්ටි. අම්මා දිට්ටියම පීටන්න ගියා ගියා ඉන්න බෑ කකුලෙන්ම අදිනවා. කකුලෙන් අදිනවා. දැනුත් කියන්නේ අපි කකුලෙන් අදින්නේ නැහැ කි. ඔයෙන් අදින එකම තමයි කරන්නේ. නෑ නෑ කි ඒකම කරනවා. ආයෙ ඡන්දිල්ලන්නේ. අදින්නේ නැහැ කි ආයෙ ශක්තිමත් කරන්නේ. මේකයි වෙන්නේ. නේද? මේ දවස්වල වැඩියෙන් ඇහෙන වචන නැත්නම් අපි කකුලෙන් අදින්නේ නැහැ. මොකක් කරන්නේ අදින්නේ? කකුල දෙනවා අදින්න කියලා. අපි ළමයින්ට කකුල දෙනවා අදින්න කියලා. ළමයා අදිනවා. අපි කියනවා ළමයා කකුලෙන් ඇද්දින්න. භාවනා කරගන්න බැහැ. දැන් ඉන්නේ හැටි පාත් ගන්න බැහැ ඉන්න අපි. දැන් කකුල දීලා දෙන්න අපි. දැන් මොනවද දැනගන්නද? ඒකට යාඩි 10ක් 15ක් තියෙනවා කතා පහ වෙනවා. ඔය කවදාක කතා කරන්න තියෙන ඔහේ ඉන්නේ. අර පන්ති ඉන්නවනේ අර අන්තිම පේජේ. හැමදාම අන්තිම පේජේ ඉන්නේ. ඔය කතා කරන්නේ නැති අය ඉස්කෝලේ අන්තිම පේජේ හිටියා තමයි. හරි. කියන්න ඕනේ නැහැ මන් දන්නේ. පන්ති තන්තිම යාර භාවනා පන්ති තන්තිම නේද ප්‍රශ්න නැද්ද කාටද තමයි වද අද විරාජ් මහත්තයා ඉන්නවද ඕස්ට්‍රේලියාවේ කමිනාස ඉන්නස ඔව් දැන් කේල වෙලාව කීයද දැන් ආ 9 9 10 9 කාලේ කරනවා ප්‍රශ්න නැහැ නේ ඔක්කොම හරි අහගෙන හිටියද මොන්නේ? ඔව් සුමනස්. අහගෙන හිටියා. ඕනේ. දැන් කාටවත් නැද්ද ප්‍රශ්න එන අපේ වැඩසටහන අතර ගන්න? කෙනෙකුට අවස්ථාවක් දෙන්න පුළුවන්. භාවනා අත්දැකීමක් හරි මොකක් හරි ඉදිරිපත් කරන්න. අද අපි භාවනා කරන්න ඕනේ ඒ වල. කතන්දර ගොඩක් නේ. එන අපි නතර කරමු නේද? පාන්න පාන්න. කොරනෝ නැද්ද මම? කොහොමද? අපිට ආවත දැම්ම නේද ඉබේ නේද? කක්කරි කක්කරි දැම්මා නේද? ස්වාමීන් වහන්සේ එකක් දැම්ම. දැන් දන්නවනේ හේතුව. උපාදාන පත්‍ය භව භපත්‍ය ජාති ජාති පත්‍ය දරා මරණ සෝම පරිදේව දුක්ඛ දෝමනස තමයි. පාදන. කන්නඩ දෙක මාරු කරා. හරියා පව එක නැස් කරනවා. පේන නතර කරන්නේ. දැන් මනම් අද ඉරු දින භාවනා වැඩසටහන අපි මෙතන සමාප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දිනයි ධර්ම අද අපිට භාවනා කුසලයක් ලබා ගන්න බැරුණත් ධර්ම සාකච්ඡාවෙන් ඒ ධර්ම දාන කුසලයෙන් සියලු දෙනාට තමන්ගේ භාවනා කටයුතු දිනු වෙන්නේ අවශ්‍ය උපදෙස් ටික ලැබුණා කියලා අපි හිතනවා. ඉතින් ඒ වගේම අද ඒ ධර්ම දානයේ කුසලයෙන් අත්පත් කරගත්තා ඒ සියලු කුසල ශක්තිය මේ බුද්ධ ශාසනය පැවැත්ම සඳහා දායක වෙන ඒ ආධාර උපකාර කරන සම්මිය දෘෂ්ටික දේව දේවතාන් වහන්සේලා සිටිනම් ඕන්නේ සියලු දෙනා දැක සතුටටපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද සාදු බලාපොරොත්තු වෙනවා ඒ වගේම තමා නමින් මිය පරලෝක ගියා වූ යම්කිසි මළගිය ඥාති ප්‍රේත මළගිය ඥාති නැත්නම් මේ වෙන විට යම් කිසි දුක්ඛිතාත්ම භාවයකට පත් වෙලා තියෙනවා නම් ඒ සීලම් දෙනාට මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙලා සුගතිගාමී ආත්ම භාවය ලැබ කල්යන මිත්‍ර සේවනයේ ලැබ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව අහන්න ලැබිලා ඒ භවයේ මුතුම් වූ චතුරාර්ය සත්‍ය ලැබ ගන්න අපගේ ප්‍රේත මල මලගේ ඥාතීන්ට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමි. සාදු සාදු. එද මේ වැඩසටහන මෙතනින් සාර්ථක කරමු. සාදු සාදු දැන් සියලුම දෙනාට තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ඔබහන්සේ තෙරුවන් සරණයි ඉන්නවා නැත්නම් ගුණවන්තම් පින්නෙත්තුමා මුළු බේරුවා නැත්නම් දෙතුන් වරමයි සාදු සාදු සාදු සාදු සාදු